දැන් අදත් අපිට ඒ වෙලාවපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ භාවනා වැඩමුළුවක යෙදීන පිරිසකට ගැලපෙන තාලයකට වටිනා සරුවචනාංශගේ සූත්‍රයක් ඉදරයින් තියාගෙන ඒ සූත්‍රයට අනුව ධර්මදේශනා මාලාවක් විදිහටයි අපි මේ දවස් හතරේ බණ ඉදිරිපත් කරගත්තේ. ඉතින් මේ දේශනා මාලාව සඳහා ඉස්සරහින් තියාගත්ත සූත්‍රයේට සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා නම තියලා තියෙන්නේ ද්වේතානුපස්සනා සූත්‍රය කියලා. ඒ ද්වේතානුපස්සනා සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ වටිනා සූත්‍ර ගැබ්බෙලා තියෙන සූත්‍ර නිපාත කියන පොතේ. ඒ ද්වේතානුපස්සනාවේදී සරුවචනාංශේ සාමාන්‍ය වචනෙන් කියනවා නම් ප්‍රශ්නයක් දිහා සම්මුති සත්‍යයට අනුව බලන හැටි ඒක විනිවිදගෙන පරමාර්ථ සත්‍ය හැටියට බලන හැටි වශයෙන් දෙතාවර ක්‍රමයකට ඈඳුත්තක් විදියට ප්‍රශ්න දිහා බලන හැටි උගන්වනවා මේක කොයි ශිල්පෙත් තියෙන දෙයක් බැලූ බැල්මට පේන සත්‍ය සහ ඒකේ ගොඩක් කල් ඇසුරු කරනකොට ඒක විනිවිද දකින්න සත්‍ය කියලා දෙකක් තියෙනවා ශාසනයක සඳහන් කරන්නේ සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍ය වශයෙන්. ඒක නිසා සරුවචනාංශයේ සඳහන් කරනවා බණක භාවනාවක ඉදිලා ශාසනයක කටයුතු කරන කෙනෙක් දැකපුවාම තව කෙනෙක් ප්‍රශ්නයක් නැගුවොත් මේ ධර්මයේ යෙදිලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පුරමින් මේ ගත කරන ජීවිතේ තමයි මොකටද ගත කරන්න කියලා කවුරු හරි ඇහුවොත් ඒකේ නා දිවයිතු උත්තරය මොකද්ද කියලා සංඝයා දන්නවද කියලා. ඉතින් සංඝයා ඒ වගේ ප්‍රශ්නයක් අහනකොට කියන්නේ ධර්මේශර වූ වහන්සේටම උත්තරේ වැටහෙවා කියලා. එතකොට සරුවචාන් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් එමෙ ඇහුවොත් මේ ධර්මානුධර්ම ජීවිතේක අපි ගත කරන්නේ මොකදයි? මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම පුරාණේ මොකටද බණ භාවනා කරන්නේ මොකටද කියලා සරුවචන්සේ සඳහන් කළා තියෙනවා මේ द्वේතාවය පිළිබඳව මනා වැටහීමක් ලබා ගැනීමටයි මම මේ කටයුතු කරන්නේ කියලා. එහෙම නැත්නම් द्वේතාවය පිළිබඳ ඇති හැටිය දැක ගන්නයි මේ කරන්නේ කියලා. අනේ ඒ සූත්‍රයේ මෙන්න මේ ආරම්භය මේ විදිහට ලබන සරුවචන් වහන්සේ මේ විදිහට द्वේතාවය කියන කණ්ණාඩිය හරහා බලන් සංකල්ප රාශියක් මේ සූත්‍රය ඉදිරිපත් කරනවා. ඉස්සල්ලාම ඉදිරිපත් කරන්නේ අපි සාමාන්‍ය බෞද්ධය අඳුරන මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධව. ඒකෙදී සරුවචනාංශය පෙන්නනවා අයං දුක්ඛ සත්‍යං ඉදං දුක්ඛ සමුදය සත්‍යං අයමේකානුපස්සන අයං දුක්ඛ නිරෝධ සත්‍යං අයක් නිරෝධ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති අයමේකානුපස්සනා කියලා මේ චතුරාර්ය සත්‍ය දෙකට කඩලා පෙන්නනවා. චතුරාර්ය සත්‍යයේදී මේ පෙන්වන දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය වශයෙන් අපි කෙටියෙන් සඳහන් කරන එක පෙන්වන්නේ සම්මුතියක් වශයෙන්. මෙලෝ වශයෙන් දකින්න පුළුවන්, මෙලෝ වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන් එකක් විදියට. නමුත් ඒක කරගෙන කරගෙන යනකොට අත් දකින්න වෙන ලැබෙන ආනිසංශයක් වෙන මේ Nirodhaය, ඒ වගේ මේ Nirodhaයට යන පෙත මාවත මේ දෙක ලෞකික පැත්තේ තියෙන දේවල් නෙවෙයි හිතලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි ලෝකෝත්තර දේවල්. ඒක නිසා පළවෙනි දෙක ලෞකික සත්‍ය වශයෙන්ොත් ඊගාව දෙක ලෝකෝත්තර සත්‍ය වශයෙන්ොත් දැක ගණ්ඩයි අපි මේ බණ භාවනා කරන්නේ. ඒකටයි අපි මේ ආගමක් ධර්මයක් ඉදිරියට කරන කටයුතු කරන්න කියලා ඇහුවොත් කියන්නේ. කියලා මේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය එක අන්තයක් හැටියටත් එක පැත්තක් හැටියටත් නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය එක පැත්තක් හැටියටත් මේ දෙකක් විදිහට මේක පෙන්නලා සරුවචාන්සේ සඳහන් කරලා තිනවා මේ විදිහට ඒවං සම්මා ද්වේතානුපස්සන්ත පස්සිතෝ කෝ බික්කවේ බික්කුණෝ විහරන්තෝ බික්කුණෝ අප්පමත්තස්ස ආතාපිනෝ පයිතත්තස්ස විහරන්තෝ මෙන්න මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය කළ යුතු වටහාගෙන අනුග්‍රහ කළ යුතු පළවෙනි කොටහත් ඒක ඒ විදිහට සද්ධාවෙන් ගෞරවයෙන් සම්පූර්ණ කරනකොට Tamanට ලැබෙන දෙවෙනි කොටසත් පිළිබඳ මනා වැටහීමක්, පුලුල් වැටහීමක්, සම්‍යක් වැටහිලක් සහිතව ගමන් කරනවා නම් එවැනි සම්‍යක් දෘෂ්ටියක් තියෙනවනම් එහෙම මේ භික්ෂුවකට එයා අප් මේ දැක්කත් මේ කාරණාව දැක්කත් මේ දෘෂ්ටිය දැක්කත් මේ දර්ශනය අනුව අපමත්තස්ස ප්‍රමාදයටපත් වෙනතෝ සතිමත්ව ඒ වගේම ආතාපිනෝ බහා තබන වැරකින් යුක්තව නෙවෙයි අරඹන ලද වැරකින් යුක්තව අරඹන ලද වීදිකින් යුක්තව කටයුතු කරනකොට පහිතත්ස යෙදී ගත කරන්නා වූ භික්ෂුවක් ඉන්නවනම් එවැනි කෙනෙකුට මේ ශාසනයේ ධර්ම දෙකෙන් එකක් කැමති වෙන්න පුළුවන් එක්කෝ මේ ජීවිතේදීම rahat වෙනවා යම්මාකාරයකින් ඉතුරු වෙච්ච නීවරණ තියෙනවා නම් අනාගාමී ඵලය ලබා ගන්න පුළුවන් කියලා ඒ කෙනෙකුට ලැබෙන්න පුළුවන් ඒ උත්තම ඵලයත් පුත්‍රජාන් වහන්සේ ධෛර්යය ඇති කිරීම පිණිස ශ්‍රද්ධාව ඇති කිරීම පිණිස මේ සූත්‍රයේ සඳහන් කරනවා. ඉතින් අපි පසුගිය දවස්වල මේ දුක්ඛ සත්‍ය කියන එක වක්‍ර මාර්ගයෙන් ගත්තේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා මේ ආර්ය අෂ්ටාංග මේ මේ ධම්මසක්කප්පවත්තන සූත්‍රයේ දෙන අර්ථය අනුවයි. එහෙමනම් මේ දුක්ඛ අවබෝධ කළ යුතුයි දුකට හේතුව වටහාගත යුතුයි කියනකොට දුක අවබෝධ කරනවා කියලා කියන්නේ මේ රූපස්කන්ධය අවබෝධ කිරීමයි වේදනාස්කන්ධය අවබෝධ කිරීමයි සංඥාස්කන්ධය අවබෝධ කිරීමයි සංස්කාරස්කන්ධය අවබෝධ කිරීමයි විඥානස්කන්ධය අවබෝධ කිරීමයි කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. ඒකේ පළවෙනි දවස් දෙක අපි ගත්තා මේ රූපස්කන්ධය එහෙම නැත්නම් මේ කායානුපස්සනාව සම්බන්ධ කරගෙන ඒ මතින් අපි කොහොමද චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ කියන පැත්ත ටිකක් විග්‍රහ කරන්න. ඊට පස්සේ ඊයේ අපි වෙලා ගත්තා වේදනාස්කන්ධය රූපස්කන්ධය පිළිබඳ නැත්නම් කායනුපස්සනාව පිළිබඳ යම් පරිචයක් දක්ෂකමක් හුරුවක් ඇති කරගත්ත කෙනා වේදනානුපස්සනාව කියන ධර්මතාවය තුලින් කොහොමදයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ කියලා. ඉතින් අද මං හිතුවේ ඒකෙන් එහාට ගිහිල්ලා මේ සංඥා ස්කන්ධය සම්බන්ධව නැත්නම් සංඥා ස්කන්ධය පංචස්කන්ධයේ එක ස්කන්ධයක් වශයෙන් අරගෙන ඒක දුක්ඛ සත්‍ය වශයෙන් ඒකට ආසන්න කාරණා වශයෙන් ඇති දුක්ඛ සමුදය තණ්හාව අවබෝධ කිරීම වශයෙන් යෑමේදී මේ ප්‍රතිපදාවේදී කොහොමද නිරෝධයක් මතුවෙන්නේ කොහොමද නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් මතුවෙන්නේ කියලා මේ දෙක දවසේ මාතෘකාව වශයෙන් තියාගන්නයි මම කල්පනා කරේ. කොහොම නමුත් ඒ කායනුපස්සනාවට වැඩිය වේදනානුපස්සනාව සංකීර්ණයි ඒ වගේම ගැඹුරුයි. මොකද කායනුපස්සනාව කියන්නේ රූප ධර්මයක්, වේදනානුපස්සනාව කියලා කියන්නේ නාම ධර්මයක්. අර රූප ධර්මයේ වගේ අල්ලලා පෙන්වන්න පුළුවන් ගතියක්, හැඩයක්, ආකාරයක් නාම ධර්ම වල නැහෙනේ. ඒ නිසා නාම ධර්ම තේරුම් ගන්න වෙන්නේ අර රූප ධර්මයා තේරුම් ගැනීමට දිනු කරගත්තා වූ එහෙම නැත්නම් තීක්ෂණ කරගත්තා වූ ඉන්දිය ධර්ම තුලින් තමයි. ඊට පස්සේ වේදනා කියන නාම ධර්ම වල තියෙන ඉස්ලාම හම්බෙන කොටස තේරුම් ගත්ත කෙනෙකුට පමණයි එක විදිහට කියනවා නම් මේ සංඥා කියන පැත්තට සුදුසුකම් තියෙන. වෙන විදිහට කියනවා නම් වේදනාවට වැඩිය ටිකක් assume පැත්තක් එහෙම නැත්නම් ගැඹුරක් මේකෙදි සාකච්ඡා වෙනවා. ඉතින් ඒ නිසා ඒක බණවලදී එහෙම නැත්නම් සාමාන්‍ය වෙලදී තාමත්ම අඩුවෙන් සම්බන්ධ වෙන කොටසක් තමයි මේ සංඥා පිළිබඳව කතා කරන්න තියෙන්නේ. නමුත් විපස්සනා වෙදී දානයට වැඩිය සීලයට වැඩිය සමාධියට වැඩිය මේ සංඥාව ඊ타ත්ම සංවේදී කෘත්‍යයක් කරනවා. වෙන විදිහකට කියනවා නම් මේ සෝවාන් ආදී මාර්ගයකදී නැති වෙන මේ සක්කාය දිට්ඨිය වගේ දෙකදී මේ සංඥාව ඇති කරන ඒ ඇස්බඳු සංඥාව ඇති කරන මේ මායාව තේරුම් ගත්තොත් ඒක අපි එදිනදා ජීවිතේ ගත කරන මේ සංකීර්ණ ජීවිතයේ හාස්‍යකට ලක් කරලා සන්තෝෂයට කාරණාවක් කරගන්න පුළුවන්. හැබැයි ඒ කියන සම්‍යක් දෘෂ්ටි ඇති කෙනාට තමයි ඒක වෙන්නේ. එහෙම නැතුව මේක මවාපෑම් යටතේ ජීවත් වෙන එහෙම නැත්නම් කෘත්‍රිම ජීවිත ගත කරන එක්කනාට සංඥා පිළිබඳ මේ වැටහීම හරි හිත වේදනාගෙන දෙයක් වෙනවා. හිත කීරි ගැහෙන දෙයක් වඩටපත් වෙනවා. එනිසා එවැනි බණ අහන්න අකමැත්තකුත් ඒ ඇත්ත තුළ තියෙනවා. තේරෙන්නේ නැහැ කියලාත් කියනවා. ගැඹුරුයි කියලාත් කියනවා. ඒක ඉතින් ගැඹුරු බව නම් ඇත්ත තමයි. මේක පංචස්කන්ධය පිළිබඳ කතා කරන නිසාත් නාම ධර්මයක් නිසාත් වේදනාවටත් වැඩිය ගැඹුරු නිසා ගැඹුරු තමයි. නමුත් මේකේ හාස්‍ය මතු කරගත්තොත් භාවනා ජීවිතයත් විනෝදාංශයක් කරගන්න පුළුවන්. එදින්දා ජීවිතයේදීත් අපිට මේ වෙන හැම පටලවිල්ලක් තුළම මේ සංඥාවේ තියෙන කොනිටි ගැහිල්ල කෙනහිල්ල දැකගත්තට පස්සේ sannivedanaya පිළිබඳ විශාල ප්‍රගමනයක් සිද්ධ වෙනවා. අපි හුඟක් වෙලාට දවස් 30 කතා කරනවා කතා කරලා sannivedanaya වෙන්නේ නැහැ. වචන ගොඩාක් කතා කරාට කියන්න ඕන දේ කියෙවෙන්නේ නැහැ. ඒකයි අද ඔච්චර පත්තර තියෙන. ඒකයි අද ඔච්චර රේඩියෝ ටෙලිවිෂන් channels තියෙන. ඒකයි අද ඔච්චර මේ ටෙලිවිෂන් channels තියෙන. ඒකයි ඔච්චර අද යුගයට කියන්නේ අපි මේ ইনফර්මේෂන් ටෙක්නොලොජි යුගයක් කියලා කියන්නේ ජනමාධ්‍ය යුගයක් කියලා කියන්නේ ඒ තරම්ම පටලවාගෙන තියෙනවා. නානා ප්‍රවිධියට ලෝකය ජනමාධ්‍ය අතින් විශාල ජාලයක් වඩපත් වෙලා තියෙනවා. නමුත් කියන දේ අනිත් එක්කනට sannivedana වීම අතින් ඉතාමත්ව දුර්වලයි. එන්නේ එන්නේ දුර්වල වෙනවා. ඒකට හේතුව අප මේ සංඥාවේ තියෙනා වූ මේ කෙනහිල්ල කොනිති ගැහිල්ල අවබෝධ කරගන්න නැති නිසා. ඒ විතරක් නෙවෙයි භාවනා මනසිකාරකයේදීලා ගත කරනකොට පෘ탁ජන කෙනෙක් ඒසේක පුද්ගලයෙක් පාටපත් වෙනකොට මේ සංඥාගේ විශාල පෙරලි වගේ සිදු වෙනවා. පරිණාමයකට ලක් වෙනවා. ඇත්තටම කියනවා නම් රූප පිළිබඳව ගන්නවට වඩා වේදනා පිළිබඳ ගන්නවට වඩා සංඥාවේ පෙරලි ස්වරූපේ බොහොම අකාලිකයි. දැනගන්නවත් හා සමගම ඒක බොහොම විදුලි එලියක් වාගේ ලොකු වෙනසක් ඇති කරනවා. අකුණු විදුලියක් වාගේ කියන්න පුළුවන්. අකුණු විදුලිමේ වෙනසක් ඇති කරනවා මේක කොහොමද බුදුරජාණන් වහන්සේ මේක භාවනා කරලා අල්ලාගත්තේ කියන එක. ඒ විතරක් නෙවෙයි ඒ සංඥාවේ සීල 100ක් පැටලලා ගත කරන මිනිසෙකුට මේක හේතු ගන්නලා දුන්නේ කොහොමද කියන එක. ඒ විතරකුත් නෙවෙයි ඒ හේතු ගන්නලා දැන් අවුරුදු 2600ක් ගිහිලා අදත් සජීවීව කටයුතු කරනකොට ධර්මයේ සජීව වෙනකොට ඒක ඒ ප්‍රමාණයෙන්ම විදුලි සැර වදිනකොට තේරෙන පටන් අර ගන්නවා මේවා අහම්බයක් නෙවෙයි මොකද්දෝ බුද්ධ අධිෂ්ඨානයක් අනුව සිද්ධ වෙන බව. එනිසා මම සාතරෙන් ආරාධනා කරනවා මේ තේරෙන්නේ නැහැ කියලා පැත්තකට දාන්න නැතුව අපි උත්සාහ කරලා බලමු. භාවනා ජීවිතයේ දිනදා ජීවිතය අපිට හම්බ වෙන සංසිද්ධි තුලින් මේ සංඥාව කියන එක අවබෝධ කරගන්න ඒක අවබෝධ කෙරුවොත් ලොකු වෙනසක් ඇති වෙනවා කියන මූලික පිළිගැනීම මත මේ භාවනාවේදී විපස්සනාවේදී අපි නැවතත් ගියොත් කායනුපස්සනා කොටසටම එහෙම නැත්නම් අපි ඉඳගෙන කරන පරියංක භාවනාව එහෙම නැත්නම් සක්මන් භාවනාව එහෙම නැත්නම් අපි කරන එදිනදා ජීවිතයේ සතිමත් වීම කියන මේ තුන් ආකාර සතිය පිහිටවන වැඩ පිළිවෙලට ගත්තොත් පරියංකේම පරියංක කියලා කියන්නේ ඉඳගෙන කරන භාවනාවම ගත්තොත් ඒ කිරීමේදී අපි අවිවේක ස්ථානයකට ගිහිලා අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යාකාරගත වෙලා හෝ කය විවේක කරගෙන බාහිර පරිසරයත් ආධ්‍යාත්මික පරිසරයත් භාවනාවට ගැළපෙන තාලෙට සකස් කරගත්තට පස්සේ උනත් අපේ බාහිත්ත එක අරමුණකට නංවනවා කියන එක දුවන අශ්වයෙකුට අලුපුහුල් ගෙඩියක් තියන්න හදන වගේ වැඩක් කියලා තමයි අටුවාව සඳහන් කළේ. දුවන අශ්වයාගේ පිටත් කටුසු පිටක් වාගේ. අලුපූල් ගෙඩියත් රවුම්. ඒ නිසා දුවන ආශ්‍රයයේ පිට උඩ අලුපූල් ගෙඩියක් යන්න හදනවා කියන එක හිතා ගන්න බෑ. එහෙම නැත්නම් කියනවනම් ඉදි කට්ටක් කෙලින් හිටවලා ඒකට අපි අබ මිටක් වක් කරනවා, වැලි පිටක් වක් කරනවා. කොයි වෙලාවක හරි අබ ඇටයක් ඉදි කට්ට උඩ කෙලින් හිටී කිය. හිතන්න අමාරු. ඒ තරමටම මේ හිත මේ එක අරමුණක ඉන්න කැමති නෑ. ඉතින් මේකට මේ අපේ හිත මේක හරියට තේරුම් ගන්න තියෙන නිසා වෙන පටලවිලි රාශියක් තියෙනවා. නිසා නිදර්ශනයක් වශයෙන් කියනවා විශ්වවිද්‍යාලයේ කින ශිෂ්‍යෙක් ආසන්න විභාගෙතියෙදී ආරංචි වෙනවා ළඟ තියෙන චිත්‍රපටි ශාලාවට හොඳ කාලෙකින් එන જાති චිත්‍රපටියක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි යාළු වෙලා ඉන්න ගෑනු ළමයාත් කියලා තිනවා අද හැන්දෑවේ එනවද යන්න කියලා. එයාට නැත්නම් පොත කියවන්නත් ඕනේ. භාවනා මේ පොත් ටික ඉක්මනට කියව ගන්න හිට විභාගේ. ඒකට එයා සත පහක් උඩ දාලා කියනවලු ජෝජජනගේ වුණ තියෙන පැත්ත ආවොත් මම පිච්චර කපනවා. සත පහ කියලා තියෙනක දැක්කොත් මම යාන්ල මැට්‍රික් කරනවා. සත පහ කෙලින් හිටියොත් පාඩම් කරනවා කියනවා. සාධාරණයි සමාන අවස්ථාවක් දෙනවා තුනටම. ඉතින් අපි දන්නවා මොකද්ද වෙන්නේ කියලා. ඔන්න වගේ තමයි සතිය පිහිටවන්න ගත්තාම ධන්න අරමුණක් උඩ ඒකේ තියාර කෙලින් හිටියොත් සතපහ අරමුණේ හිටියා වගේ තමයි. ඒ තරමටම අපේ හිතේ තියෙන මේ නන්නත්තර වෙන ගතිය. මෙන්න මේ වෙලාවක මේ වගේ ඒක ඉතින් කාගවත් දෝෂයක්වත් කෙලේශයක්වත් පෙරකල කර්මයක්වත් නෙමෙයි අපේ හිතේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කරන්නේ මේක පිස්සු හැදිච්ච වඳුරෙකුට නැත්තර හිලවෙකුට. මොනම තාලෙකවත් විස්තර කරන්න බෑ කොයි අතර පණීද කියලා. නැත්තම් එලිපත් ඉන්න බලලා වගේ. ඉරතරිය යොසුලයි. අනේ මෙවැනි තත්ත්වයක් අරදී තියෙද්දි මේ පුද්ගලයා වාඩි වෙලා දැනගත්තොත් මම වාඩි වෙච්ච ගමන් කවදාකවත් නැති විදිහට මට හිතවිලි එනවා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න කයේ වේදනාව එනවා. එහෙම නැත්නම් බාහිර තියෙන කවදාකවත් නැති ශබ්ද පවා මට කරදර කරනවා කියලා දැනගෙන භාවනා අත්හරින පිරිස 90ක් විතර වෙනවා. එයත් හිතනවා මේ වෙලාවේ නෙවෙයි භාවනා කරන්න මගේ හිත හිතවිලි වැඩි. ශබ්ද වැඩි, වේදනා වැඩි කියලා. කාටවත් කියන්නෙත් නෑ හිතනවා මේක මේ වෙලාව නෙවෙයි. ඒක නිසා කොපස්සර දාන. එහෙම නැත්නම් මෛත්‍රී බුදුහාමර පහළ වෙනකන් ඉන්නවා. මේ හිතවිලි නැති වෙලාවක් එයි භාවනා කරන්න කියලා. නමුත් කවුරු හරි ඒක කිව්වොත් හෙලිකලොත් මට භාවනා කරන්න බැරි මේකයි විවේකයක් හම්බෙලා භාවනා කරනකොට එක්කෝ සද්ද එක්කෝ වේදනා එක්කෝ හිතවිලි එනමයි කියලා දන්න කෙනෙක් නම් විපස්සනා දන්න කෙනෙක් නම් කියලා දෙන්නේ ඕක තමයි භාවනාවේ පළවෙනිම ප්‍රතිඵලය. මොකද්ද? හිත තැම්පත් වෙන්න කියලා නිස්සල වෙන්න ගියාට පස්සේ තමයි හිතේ තියෙන ආණ්ඩු මට්ටු කරන්න බැරි ගතිය තේරෙන්නේ. ඒක කෙලින්ම මේ අනිත් අනාත්මයයි පෙන්වන්න හදන එක ඉතින් දරා ගන්න අමාරුයි. ඒ නිසා හුඟ දෙනෙක් හිතන්නේ මේක දෝෂයක්. මේක වැරද්දක්. මේක කරන්න බැරි දෙයක් කියලා භාවනාව මත කරන එක. නමුත් මේ වෙනුවට සංඥාව පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒ විදිහට වාඩි වෙලා විශාල බරපතල දෙයකට හිත දාන්න නැතුව කයට ඉඳගෙන ඉන්න ඉරියව්වට ආසනයට හිත දාලා ඒක හොඳට හරි පරි ගස්සලා සමබර කරලා සැහැල්ලු කරලා මේ සැහැල්ලුවේ ඉන්න කියනවා. එනේ හිත ප්‍රිය දෙයක්. හිත මනාප දෙයක්. පොඩි එකාගේ මනාපෙට වගේ කය සහැල්ලු කළා කය සහැල්ලුකම තියාගෙන ඉතින් ඒකත් ඇත්තට බලනකොට තමන්න තමන් මෛත්‍රී කර ගැනීමක් නිසා විශාල විප්ලවයක් කෙනෙකුට ඇති වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් හිතට කියනවා මේ කයේ හිත තබා ගැනීම මම දැන් මෙතනට හිත ගැනීම කියලා කියන්නේ යම් චිත්තක්ෂණයක හිත මේ මොහොතේ පවතිනවා නම් මේ කය කියන තැනේ පවතිනවා නම් ඒකෙත් ඉඳගෙන අසල්වැසියන් ගැන ප්‍රියමනාපය නෙමෙයි Taman ගැටටම හිත යොදනවන ඒ කියන්නේ මුළු ලෝකෙම දාන දුන්නයි කියන එක තමයි. යම්ම හේතුවකින් ලෝකෙ පිළිබඳ හැඟීමක් තියෙනවනම් මේ හිත එහෙම හිටින්නේ නැහැ. එක්ක අතීතයට දුවනවා, අනාගතයට දුවනවා, gedette දුවනවා, කර්තෝරට දුවනවා, নানা ප්‍රකාර දේවල් කරනවා. එහෙම නැත්නම් මෙතන ඉඳගෙන වෙන කෙනෙක් ගැන හිතනවා. ඒ මොනවත් නැතුව මෙතන මම දැන් මෙතන හිටියා කියලා කියන්නේ අපි මේ චිත්තක්ෂණයේ වටිනාක වෙනුවෙන් මුළු ලෝකෙම චිත්තක්ෂණයකට දාන දුන්නයි. ඉතින් මේක ලොකු දෙයක් කියලා හිතනකොට හිතලා ඒක පුරුදු කරගෙන යනකොට අපි හිතමු ඒ හැම පහසු තැනකට පහසු විදියකට භාවනා පටන් ගත්ත කෙනා ටික වෙලාවක් යනකොට කය ඇතුළට හිත නැමීමේ සංඥාවක් වශයෙන් ලකුණක් වශයෙන් ආනාපානෙ වැටුණයි කියලා. හුස්ම වැටෙන හැටි තේරෙන්න පටන් ගත්තයි කියලා. ඉතින් එහෙමනම් අපිට කියත හැකි ඉඳගෙන ඉන්න මම දැන් මෙතනට වැඩිය ඉදිරි පියවරක් තමයි මේ හුස්ම ස්වභාවයෙන් වැටහිම. වැටෙනකන් හුස්ම එලවන්න යන්න එපා. එහෙම ගියොත් ඒ કૃත්‍රිම වෙන්න ඉඩ තියෙනවා පස්සට ප්‍රශ්න ඇති වෙන නිසා. දැන් මේ මට්ටමේ ඉන්න යෝගාවචරයලා දැන් ආනාපානේ ඉබේ මතුවෙච්ච දේ ඒක අපි කියනවා කර්මස්ථානයක් කරගන්නවා කියලා. කර්මස්ථානය කියන්නේ අදහස් කරන්නේ වැඩපොළ කියන එකයි. කර්මය කියලා කියන්නේ වැඩේට ස්ථාන කියලා කියන්නේ පොළට. ඒ නිසා අපි දැන් මේක Tamange කන්තෝරුව වාගේ වැඩපොළ කරගන්න. ඒ වැඩපොලේ කරන වැඩේ තමයි එනේන ආස්වාසය එනේන ප්‍රස්වාසය සතියට ලක් කරනකොට. එතකොට ආයශරයක් අර පහසුවෙන් පටන් ගත්තත් හිතවිලි සද්ද වේදනා එනවා. ඒ හිතවිලි සද්ද වේදනා මේ කරගෙන යන වැඩපොලේ වැඩ කර කර යන ඉන්නකොට අතුරු ආන්තරා අමතර නැත්තම් ආගන්තුකයෝ වගේ එන්නේ. අන්න මේ වෙලාවේදී අපිට සංඥාව පාවිච්චි කරන්න පුළුවන්. ඒ අත්තු අමතර ආගන්තුකයන්ට දෙවෙනි තැන දීලා තමන්ගේ වැඩපොලේ තමන්ගේ වැඩේට පළවෙනි තැන දෙනවා. ඒ දීම සඳහා කරන්න තියෙන ක්‍රමයක් තමයි සල්ලක්ෂණය කියන එක. සල්ලක්ෂණය කියලා කියන්නේ මෙනෙහි කරනවා කියන එක. පාලියෙන් කියන්නේ සල්ලක්ෂණය කියලා. මේ සිංහලට මේක දකිනකොට මානසිකාර කියන වචනේ තියෙනවා මෙනෙහි කිරීම සලකුණු කිරීම කියලා සඳහන් කරනවා. ඉංග්‍රීසියෙන් කියනවා noting and labeling කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතේ කරන වැඩක්. මට මතකයි මම මේකට කලිමුත් කියලා කියනවා. ඒ අපේ ගෙදර 13 දෙනෙක් විතර බත්තලිය බත් කන්න ඉන්න කාලේ අම්මට තියෙන ප්‍රශ්නයක් තමයි අර කිරිටින් කිරියකින් භාගයක් ගන්නවා හාල් එක්කෙනෙකුට. එලින් 13 කෙනෙකුට 6 හමාරක් මනින්න ඕන. ඉතින් හාල් ටික ඔක්කොම වීහවුල් හරි ගසට පස්සේ ඉතින් අම්මා පැත්තකටලා ඒක අරගෙන මයින්කොට අපි දන්නවා අම්මා දෙකේ පන්තිර කියලා තියෙන ගණන් දන්නේ ඉතින් මැනමැන ඉන්නකොට මොනවා හරි කවුරු හරි ගිහිල්ලා අහුවොත් ගාන මතක නැති ආය හාල් ටික දා ගන්නවා ආය කුල්ලට ඊට පස්සේ ආය ගණන් කරනවා හරියට දැනගෙන ගිහිල්ලා දෙකට තුනට ගණන් කරනවා කවුරු හරි ගිහිල්ලා මොනවා හරි අහනවා අම්මයි අහනට ආය මතක නැතිලා ආය කුල්ලට දාන දෙක තුන යනකොට අම්මා දැනගන්න මේ කොල්ලෝ කරන්නේ කෝලිත්තමක් කියලා බැලලා එලව ගන්නවා පැත්තකට වෙලා මේ හයමාර ගණන් කරනවා කියලා 6ක් ගණන් කරලා බාගෙට දානකම්. ඊට පස්සේ 1 1 1 1 1 1 කියලා එක දාන. 2 2 2 2 2 2 කියලා දෙක දාන. 3යි 3යි 3යි කියලා ඒක කවුරු හරි කතා කරන ගියත් අතින් කියනම් බෑ. 3යි 3යි 3යි 3යි 4යි 4යි 4යි 6මාර දැම්මර පස්සේ ඒක නොබෙල් ප්‍රයිස් එකක් දිනුවා වගේ තමයි අම්මට 6මාර ගන්න. අන්නේ ගණන් කරන ක්‍රමෙමයි මෙතන මේ සංඥාව කියන්නේ වෙන්න මොකක්වත්ම නෙවෙයි. ඒක ඒ පැත්තේ පොල්ලතු බාන මිනිස්සේ ආවත් ස්කෝලර්ෂිය ගන්න ඕන නම් ඒ මනුස්සයා කරත්ත උඩ නැගලා දෙනවා අයිතිකාරයට ලාභයි එකයි එකයි එකයි එකයි එකයි ලාභයි කියලා දෙකයි කියලා කියන්නේ. දෙකයි දෙකයි දෙකයි තුනයි තුනයි තුනයි හතර දිගටම ගණන් කරනකොට මේ මාසෙට කවදාකවත් පිට කතාවකට යන්න ඉඩකුත් නැහැ. මේ ගාන වර්ධින්නෙත් නැහැ. එහෙම නැත්නම් පොල්ලට ගෙනාවු පොල්ලොරියක් කඩේකට පොල් දාන්න ගිය වෙලාවක හෝ බාන වෙලාවකට මේ මිනිස්සු පොල් ගෙඩි දෙකක් අතර ගන්න එකට ගහනවා ලාභයි ආය දෙකක් ගන්නවා එක දෙකයි තුනයි නික්තරෝම ගණන් කරනකොට කතා කරන ක්‍රමයක් තියෙනවා මෙන්න මේක තමයි සරුවචනාංශයේ යම්ම වස්තවල පාවිච්චි කරලා තියෙන්නේ රාජකාරි ගොඩාක් තියෙන තැනක එක දෙයකට වැඩි අවධානයක් යොමු කරන්න ඕන ඒක නැවත නැවත නංගඬ ගන්න ඕන එතකොට හිතත් කයත් ඒ වගේම වටහින්න කට්ටියගේ අවධානයත් මේ කරන ප්‍රධාන වැඩේට යොමු කිරීම සලලක්ෂණේ හම්බෙන ආනිසංශය. එනිසා යම් කිසි කෙනෙකුට භාවනා කරගෙන යනකොට හිතවිලි, සද්ද, වේදනාදී වැදගත් නැති වුණාට ආගන්තුකව වැඩි නම් එයාට කියනවා වම ඇතුල් වෙනවා පිට වෙනවා හරි ගන්නවා හෙලනවා කියලා හරි ආස්වාද ප්‍රසවාස හරි මෙනෙහි කරගන්න. ආන්නේ මෙනෙහි කරන කරන්න ගියාට පස්සේ අර තේරෙන පටන් අර ගන්නවා මෙනෙහි කිරීම යම් තාක් තියනවාද ඒ තාක් දුරට අරමුණේ හිතේ හිටින ගතිය වැඩි. මේකට සාමාන්‍යයෙන් කියන්නේ භාවනා වචන වලින් කියනවා විතක්කය කියලා කියනවා. මානසිකාරය කියලාත් කියනවා. මෙන්න මේ විදිහට මානසිකාරය පැවැත්වීමෙන් අරමුණටම හිත එල්ලවීමේ ගතිය වැඩි වෙනවත් වගේම අතුරු ආශිකුත් ලැබෙනවා අරමුණ හොඳට කීකරු වීමෙන් හෝ හිත පිට යෑමෙන් සිදුවෙන නිින්ද කඩන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා භාවනා කරගෙන යනකොට සමත භාවනා කරලා ධානාංග පහළ වෙනකොට විතක්කය හොඳට වැඩ කරනවා නම් තීන මිද්දේ එන්නේ නැහැ. තීන මිද්දේ තියෙනවා නම් විතක්කේ එන්නේ නැහැ. මෙනෙහි කරෙන්නේ නැහැ. ඒ නිසා මෙනෙහි කරගෙන කරන යන්නේ කරන නිදිමතේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. ගොඩාක් වැඩ තියෙන වෙලාවදී එල්ලේ මොකද්ද කියලා පටලෙන්නේ නැහැ. ඒක නිසා මේ මේකට කියන්නේ සල්ලක්ෂණය කියලා සලකුණු තැබීම කියලා. නම කියලා කතා කරන එක. ඉස්කෝලේ යනකොටත් අපි පොඩි කාලේ මතකයි දෙවෙනි පීරියඩ් එක පටන් අර ගන්න ඉස්සෙල්ලා නන් ලකුණු කරනවා. නන් ලකුණට පන්ති බාර ගුරුවරයල වාඩි වෙලා රෙජිස්ටර් එක ළඟ තියාන නම කියන. නම කියනකොට එක එකන අත උසන්න ඕන. අත ඉසිල්ලෙන් තමයි හරියට මේ පුද්ගලයාද කියලා ගුරුතරයා දැනගන්න. ඒ නම අඬ ගැහිල්ලෙන් බොරු පෙනිහිටීමක් කරන්න බෑ. ඒ වගේම එකක් තියෙනවා නම අඬ ගන්නකොට අරමුණ කීකරු වෙන ගතියක් තියෙනවා. ඒ කාලේ මට මතකයි අපි ඉන්න කාලේ පළවෙනිම ජීවිපි කරලා ඇති වෙලා 79 ඒ ප්‍රශ්නේ ආවට පස්සේ වෙච්ච සිද්ධියක් ආරංචි වුණා. ඒ වෙන තැනක කලබල කරපු එක්කෙනෙක් අපි ගමේ ඇවිල්ලා ඉඳලා තියෙනවා වෙන නමක් දාගෙන යාළුවෙක් එක්ක ගෙදර පදිංචිලා හිටියා. ඉතින් ටික කාලයක් යනකොට ගමේ මිනිස්සෙක් වගේ හිටියා. නමුත් CID එකට ආරංචි වුණා මේ මිනිස්සයා වෙන නමක් දාගෙන වෙන තැනකට වෙලා ඉන්නවයි කියලා. පස්සේ හොයාගෙන හොයාගෙන ගිහිල්ලා ඉවරලා ඉතින් ආසුරු කරගෙන ඉන්නකොට බැලුවා මෙයා දැන් පෙනී හිටිනේ අපි හිතමු සරත් කියලා. නමුත් එයාගේ නියම නම විමල්. ඒක දැන් කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ අර CID එක්කන කාලයක් ආශ්‍රය කරලා යා විතරක් ඉන්නලා කෙලින්ම විමල් කියලා කතා කරා පිට බලන ඉන්නකොට ඒක පාරට මෙයා හැරිලා බලනකොටම දැනගත්තා ලොකු තිගැස්මක් ඇති වුණා නම කියනකොටම මිනිස්සයා දැනගත්තා මෙයා මේ පටලවාගෙන ඉන්නේ කියලා. ඒකම තමයි ඔය මිහිඳු හාමුදුරෝ ඒ ගල උඩට වැඩලා තිස්ස කියලා නම කතා කරනකොටම දේවානම් පිටියේ සජ්ජන නේතුරා මගේ නම කියලා කතා කරන්න කවුද මෙයා කියලා. මේ රටේ රටවැසියෙක් වෙන්න බෑ. එක්ක බොංගාක් වැදගත් කෙනෙක් වෙන්න ඕන නැත්නම් නොසන්ඩාලෙක් වෙන්න ඕන. එතකොටම රජුරවන්ට මෝවා පයින් බවත් මතක නැතුණා. විද්වහට බැලුවා කවුද මගේ නම කියලා කතා කරේ කියලා. ඒ නිසා ඕනම කෙනෙකුගේ නම කියලා කතා කරුවට පස්සේ සම්බන්ධතාවය වැඩි. මේක සම්බන්ධයෙන් හොඳ ලස්සන කතාවක් නැත්නම් සිත් ගන්න කතාවක් කියනවා ඥානපෝනික ස්වාමීන් වහන්සේ සිහිය බලමහිමේ කියන පොතේ ඒකෙදි කියලා තියෙනවා මම දාන්න එකක් නෙවෙයි මේ කියන්නේ අහපු එකක් මේ ලංකාවගේ රටවල් වල යද්දේශෝ කියලා જાතියක් එනවා මේ යක්කුණාට වෙන එහෙම නැත්නම් වෙජ්ජං කරන මිනිස්සු කියන්නේ ඒ කරන මිනිස්සුયો යක්කුන්ට වැලට අඬ ගහන අයියෙන් කෑ ගහලා අරයට මෙයාට කතා කරනවා කොයි යකා ආවත් කොයි යකා ඇයිද කියන්න බෑ එනකොට උගේ නම කියලා කතා කරොත් ඒ යකා බයයිලු වෙදාට ගුරාට බයයිලු වැරදි නම කිව්වොත් යකා අවස්ථාව ගන්නවා හරියම කියලා කතා කරුවොත් කොයි එකටත් බයයි. මේක සර්වචන්නාංශයේත් එක්ක මායයත් එක්ක සම්බන්ධ වෙච්ච හැම වෙලාවෙදීම වෙලා තිනවා. මායя එන්නේ විවිධ හැඩ රූප දරගෙන. නමුත් සර්වචන්නාංශ මේ කවුද මේ වෙලාවේ මේ කරදර කරන්න කියලා බලලා පිටපෙනුමෙන් නෙවෙයි ඇතුලෙන් මායя දැනගෙන තව පාපී මාර කියලා සඳහන් කළොත් මාරය එතනම අන්තරස්ථාන උනායි කියන එක තමයි පොතේ තියෙන්නේ. තතේව අන්තර 10 පි කියලා. ඒ නිසා මායя වුණත් කමන්නේ නැහැ නේද මායයි කියලා කතා කරන්න පුළුවන් නම් ඒක ලොකෝම වීරත්වයක් ධීරත්වයක්. එතකොට මේ පුද්ගලයා දැපෙන වැටෙනවා. වැරදි නම කිව්වොත් කියන එක නදැපෙන වැටෙනවා. ඒ නිසා අපි දන්නවා මෙතන සද්දත් ඇහෙනවා, වේදනක් තියෙනවා, හිතවිලි තියෙනවා. ආනපාන තමයි අපිට ගන්න ඕන නිසා අපි ආනපානට සුවදෝ කතා කරනවා ආස්වාසය ප්‍රස්වාසය ආස්වාසය ප්‍රස්වාසය කියලා. ඒකට ආස්වාස ප්‍රස්වාසයට අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපිත් කියලා කියන්නේ මානසිකාරයත් එක්ක භාවනා හිතත් එක්ක සම්බන්ධ වෙන්න ලොකු අවස්ථාවක් තියෙන මොකෝ සෙනගක් මැද මගේ නමනේ කිව්වේ. එයාට අයිතියක් තියෙනවා. ආන්න මේක තමයි මේ සංඥා ස්කන්ධය අපි පාවිච්චි කරන තැන. සලකුණු කිරීම කියලා මේකට කියන්නේ. මේ සලකුණු කිරීම නිසා බොහෝ වැඩ අතර අපිට මේ කරණ තියෙන වැඩේට ප්‍රමාණ කිරීමක් කරතයි. ඒක සරුවච්චන් වහන්සේ මේකට පෙන්වන්නේ මේ සලකුණු කිරීම නැත්නම් සංඥාව පිළිබඳව ලෑලි ටිකක් දවදඬු ටිකක් අතර ගත්ත වඩුවා Tamanට හදන්න ඕනේ උපකරණයේ ලෑල්ල ඉසලා ඇඳ ගන්න. පුටුවක් හදන්න ඕන නම් පුටුව ඇඳ ගන්න. එහෙම නැත්නම් ඇඳ ඇඳ විට්ටමක් ඇඳක් හදනවනම් ඒක ඇඳ ගන්නවා. ඇඳගෙන ඉවර වෙලා ඊට පස්සේ ආයෙ හිතෙන් මවා ගන්නවා මේ ලෑල්ල මේ කෑල්ල මෙතෙන්ටයි ෆිට වෙන්නේ. කෑල්ල ටික හොඳට හදලා අන්තිමට තට්ටු පුරුද්දලා ගත්තට පස්සේ අර මුල්ලටි උපකරණේ හදන්න පුළුවන්. දැන් කාන්තාවන්ගේ පැත්තේ ඇඳුමක් මහන්න ගියාම පතරමක් කපනවා. කපලා රෙද්ද ඇඳ ගන්න. රෙද්ද ඇඳ ගත්තට පස්සේ ආයෙ මිමි බලන්න ඕන කමක් නැහැ. ආයෙ ෆිටෝන් එකට ගියාට පස්සේ හරිද වැරදි කියලා බලන එකයි තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා කරන්නේ රෙද්ද බිමේ ඉලලා ඒ නූල් ගහ ගන්න. සිවුරක් මහන්ට උනෙච්චාම නූල් ගහ ගන්න නූල් ගහගත්තට පස්සේ කපල පුට්ටු කරුවට පස්සේ ඒ අදාළ ප්‍රමාණයට එනවා. මේ සෑම දෙයකදීම සලකුණු තබා ගැනීමක් කරනවා. විශේෂයෙන්ම නව තාක්ෂණයේදී මේ සලකුණු තබා ගැනීම අන්තිමට ලේසර් බීම් වලින් කරන්නේ වීල් ඇලයින්මන්ට් කරන්නේ කම්පියුටර්ස් වලින් හරියට කරාට පස්සේ ඒ යන්ත්‍රේ කොහොම සුවද වැඩ කරනවා සුමුදු වැඩ කරනවා ආන් මේ වගේ භාවනා යන්ත්‍රෙත් හරියටම එල්ල කරන තැනටම යන්න මේ මෙනෙහි කිරීම කරනවා. මේ මෙනෙහි කිරීම තමයි සරලම ක්‍රමය තමයි පරියංකේදී කෙරෙන්නේ. ඉතින් මේ පරියංකේදී මේ විදිහට දාලා ආස්වාද ප්‍රසවාස දෙක දැපෙන තමා ගත්තොත් මෙනෙහි කිරීම නිසා ආස්වාද ප්‍රසවාස වල මුණට මුණ දාගන්න ගියොත් ඒ යෝගාවචරයට මෙනෙහි කරන තාක් වෙනතට වැඩි වේලාවක් ආනාපානෙ තමන් එක්ක මුණට මුණ දාලා හිටිනවනම් ඒ සාර්ථකත්වය පාස අදිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා. චිත්ත ශක්තියක් වැඩෙනවා. එයා දැනගන්නවා දැන් සතාගේ නහය විදලා නාස්ලනුව දාලා තියෙන්නේ. ඌ දැන් නහයට අහනවායි කියලා. ඉතින් මේ නිසා භාවනාව නොකර පැත්තකට යනවට වැඩිය මේ සංඥාව කියන එක හරියට දන්න කෙනා භාවනාව කීකරු කරගන්න. එහෙම කීකරු කරගෙන ඉස්සරහට යනකොට ඒ සංඥාව තව තවත් තියුණු කරන්නට සූක්ෂම කරන්න හරියටම එල්ලට විදින්න ඕන නිසා පැතිකඩ තුනකින් මේ සංඥාව තහවුරු කරනවා මගේ හිත වේදනාවක නෙවෙයි සාද්දක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි ආනාපානෙමයි. එතකොට ආස්වාද ප්‍රසවාසයෙන් මෙනෙහි කරනවා. පුළුවන් ද බලනවා මේ ආනාපානෙ හැපෙන තැනත් අල්ලගෙන නාසිකාග්‍රේද ඒ නාසිකාග්‍රේ යනකොට වම් නාස්පුඩුවේ එනකොට දකුණු නාස්පුඩුවේ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් යනකොට එනකොට දෙකම වම් නාස්පුඩුවේ වෙන්නත් පුළුවන්. නැත්නම් ගන්නකොට නාස්පුඩුවේ හෙලනකොට උඩුතොලේ වෙන්නත් පුළුවන්. ඒකත් අපි තියාගන්නවා ආස්වාසය සහ ප්‍රස්වාසය පටලවෙන්නේ නැතුව ආස්වාසය ආස්වාසයමයි ප්‍රස්වාසය ප්‍රස්වාසයමයි කියලා දැනගන්න. ඊට පස්සේ මේ සංඥාව තවත් හරියට දැලිපියක් කරන අන්තිමට පටිය මදිනවා වගේ ආස්වාසය කරලා ආස්වාසය මෙනෙහි කරනකොට ප්‍රස්වාසයෙන් වෙන් වෙන මොන ලකුණුද මේකේ තියෙන්නේ? ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනට ආස්වාසය නැති ප්‍රස්වාසය විතරක් තියෙන ලකුණු මොනවද කියලා හැකි තාක් දුරට ඒ සංඥාව ප්‍රයෝජනයේ සලකලා තීක්ෂණ කරන්න කරන්න කරන්න ආස්වාසය සහ ප්‍රස්වාසයේ පෞද්ගලික ලක්ෂණ වෙන් වෙන් කරලා අල්ලා ගන්න පුළුවන් ගතියක් එනවා. හරියට සද්දන්ත කුලයේ ඇතෙක් හොඬේ දික් කළ ඉදි කට්ටක් ගන්න හදනවා වගේ ඇහත් පේන්නේ නැත්නම් ඒකට ඉතාම සූක්ෂමව අර ඉදි කට්ටට හිත යොදනවා වගේ ආශ්වාසය බලනකොට පුළුවන් තරම් සලකුණු ගන්නවා. මේක ප්‍රශ්වාසයේ නොවන ආශ්වාසයේ පමණක්ම වෙන ආශ්වාසයට ආවේනික අච්ඡන්ත පච්ඡත්ත ලක්ෂණ මොනවද කියලා. ප්‍රශ්වාසයේ ගන්නකොට ආශ්වාසයේ 100%ක්ම අමතක කරලා ප්‍රශ්වාසයේදී පමණක් තියෙන ආශ්වාසයේ නැති ලක්ෂණ මොනවද කියලා බලන්න බලන්න බලන්න මේ සලකුණු ගැනීම මෙනෙහි කිරීම ඕම සක්‍රිය වෙන්න පටන් ගන්නවා. හරියට 10 15 දෙනෙක් බල්ලෝ ඉන්න තැනක නම කියලා කතා කරනට ඒ නම කියන බල්ලා විතරක් එනවා අනික් බල්ලෝ එන්නේ නැහැ. ආන්නේ වගේ කීකරු වෙනකොට ගේ බලු හිමියටත් නම්බුවක් එක බල්ලටත් නම්බුවක්. අන්නේ වගේ ආස්වාසය කියනවා නම් ආස්වාසය විතරයි ප්‍රස්වාසයත් එක්ක සද්ද වේදනා හිතිල දෙක පටලවිලක් නැහැ. ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන ප්‍රස්වාසය විතරයි ආස්වාසයේ සද්ද වේදනා හිතිල දෙක පටලවිලක් නැහැ. ආන්නේ විදිහට සාංශුද්ධයක් වෙනකොට මේ සංඥාව අපි ක්‍රියාවත් කරනවා ටිකෙන් ටිකේ. නමුත් මම කලිමුත් කිව්වා මේ සංඥාව මේ විදිහට අතකොලුවක් බාටපත් කරගත්තට පස්සේ උපකරණයක් බාටපත් කරගත්තට පස්සේ යෝගාචරය දාතයියුතු පුංචි පුංචි කාරණා ටිකක් තියෙනවා මෙන්න මේ විදිහට යම් ආකාරයකට ආස්වාසිය තියෙන්න පුළුවන් හැකිතාක් තුරට පෞද්ගලික ලක්ෂණ ප්‍රස්වාසයේ වෙන්කලා දැනගත්තට පස්සේ මේ භාජනේ පිරෙනවා පෞද්ගලික ලක්ෂණ කියන භාජනේ පිරුණාට පස්සේ ඒ යෝගාවචරයා ඒ අරමුණම නැවත නැවත බලනකොට ඉස්සල්ලාම වතාවට දෙකටම පොදු පෞද්ගල ලක්ෂණ හරහා පොදු ලක්ෂණ බලන්න පටන් ගන්නවා පේන්න පටන් ගන්නවා මෙන්න මෙතනදී සංඥාවට සෑහෙන පෙරලියක් විපරිණාමයක් සිද්ධ වෙනවා මොකද්ද පෞද්ගලික ලක්ෂණ එක එක අහුලන්න අහුලන්න අහුලන්න සංඥා පිළිබඳ අදිෂ්ඨාන ශක්තියත් චිත්ත ශක්තියත් වැඩෙනවා. නමුත් ගිහිල්ලි වල යම් වෙලාවක ඒව ඔක්කොම හොඳට දැනගෙන දිගටම තවදුරටත් භාවනා කරනට පොදු ලක්ෂණ එන්න එන්න එන්න එන්න මතුවෙන්න මතුවෙන්න මතුවෙන්න අර අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය වැඩෙන වෙනුවට මට දැන් පැටලිලාද සංඥාව අවුල් වෙලාද කියලා සතිය නැති වෙලාද කියලා සැක වගේක් එන්න පටන් ගන්නවා. ඒ වගේම අර මෙනෙහි කිරීම කියන යන්ත්‍රේ වැඩ නොකරන පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවනම් ආශ්වාසය කියලා මෙනෙහි කරනකොට ඉස්සලා ආශ්වාසයට මිහිට ගියා. ප්‍රශ්වාසය කියනකොට ප්‍රශ්වාසයට මිහිට ගියා කියන අවස්ථාව කියන්නේ කටුමැටි පිටියකට මැටි රිත්තක් ගහපුවා මේක අල්ලනවනේ ගහනකොටම. එහෙම නැත්නම් කටුමැටි පිටිය හොඳට ජීවෙච්ච හොල්ල ගුලියක් ගැහුවොත් අල්ලනවා. නමුත් මේ ඒ පෞද්ගලික ලක්ෂණ පේනකොට පොදු ලක්ෂණ වලට යනකොට රබර් බෝලකින් ගලකට ගැහුවා වගේ පොළාපයින්ට පටන් ගන්නවා. මෙනෙහි කිරීම අල්ලන්නේ නැතුව යන්න පටන් ගන්නවා. ඉතින් මේක යෝගාවචරය හිතනවා අරමුණෙන් හිත ගියා දන්නෙත් නැහැ, සතිය නැති වුණා දන්නෙත් නැහැ, සමාධිය නැති වුණා දන්නෙත් නැහැ. මෙනෙහි කරාට මේක අල්ලන්නේ වදින්නේ නැහැ. පොළාපයින් ගතියකට එනවා. මේකදී මේ දෙක විස්තර කිරීම සඳහා පසුකාලීන ආචාර්යන් වහන්සේලා සඳහන් කළා තියෙනවා ඒ පෞද්ගලික ලක්ෂණ දක්නා කාල් තාකල් ඒකට කියනවා ඥාත පරිඥාව කියලා. ඊට පස්සේ පොදු ලක්ෂණ එන්න පටන් ගන්නකොට මේ පරිඥානම් වූ මේ ශක්තිය තීරණ පරිඥා බවට මෝරනවා. මෙතනදි මේ ද්වේතානුපස්සනා සූත්‍රයට සම්බන්ධයක් තියෙනවා. මේ මුළු ලෝකෙම තියෙන තාක් සියලුම ලෝකායතන ඥාන ඥාත පරිඥාවට විතරයි වැටෙන්නේ. තීරණ පරිඥාවට යනකොට මේ දැනුම මොකද්දෝ පරිණාමයකට ලක් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මනුෂ්‍යයන් අතර මෙයා ස්ත්‍රියාවක් මෙයා පුරුෂයෙක් මෙයා අවසයි මෙයා කළුයි මෙයා දක්ෂයි මෙයා අදක්ෂයි කියලා තේරුම් බේරුම් දැන ගැනීම සඳහා එnde ende ende ende මනුෂ්‍යයා පුදුමාකාර උපක්‍රම උපමාන යොදමින් අපි එකිනෙකා එකිනෙකා වෙන් කර ගන්න හදනවා කරන්න කරන්න මේ ඔක්කොම මිනිස්සයෝ නේද කියන එක අමතක වෙනවා මේකා දෙමළා මේකා සිංහලයා මේකා සිංහල බෞද්ධයා අපි ඒකට පක්ෂ ගන්න ඕන මේකා දෙමළා මේකා මරන්න ඕන කියලා පුදුමාකාර මේ පොදු පෞද්ගලික ලක්ෂණ දිගේ යන්න යන්න ගැටුම වැඩි. මේ සේරම කොහොමුණත් අම්මගේ දරුවෝනේ ඔක්කොම මිනිස්සුෝනේ. ඉතින් මේ මිනිස්සු හැදිච්ච හැටියට මේ මිනිස්සයා එහෙම කිව්වට මේත් මිනිස්සෙක් නේ කියලා අර පොදු ලකුණට යන්න යනකොට ඔය තියෙන දැනුම මොකද්දෝ පටලවිල්ලකට යනවා. ඒ වගේ තමයි මේ ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි කියලා ඉදිකට්ටක් අවුලන්ට යන අතෙක් වගේ අහුලන කාක්කල් සැපත් ඇයෙනවා. ගමනක් තේරෙනවා. භාවනාවේ දියුණුවක් පේනවා. සංඥාවේ දියුණුවකුත් තේරෙනවා. නමුත් යම් වෙලාවක මේ ආස්වාදයට ප්‍රසවාසයට පොදු ලක්ෂණ මතුවෙනවා කියන ස්වභාවික සංසිද්ධියක් අන්න ඒකට ඒ ගැන තීර්ණ ඥාන පරිඥාවෙන් ඉඳලා තීර්ණ පඤ්ඤාට මාරු වෙනකොට භාවනාවේ නීරස ගතියක් එන්න පටන් ගන්නවා. ගලකට රබර් බෝලකින් දමල ගැහුවා වගේ මෙනෙහි කිරීම අල්ලන්නේ තැනකට එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක් අර පටන් ගන්නකොට හිතවිලි වැඩි වුණා කිව්වා වගේ මෙතනදිත් මට දැන් ඉස්සර විතර භාවනා අල්ලන්නේ හිතවිලි වැඩි, වේදනාව වැඩි, ශබ්ද වැඩි කියලා හලන අවස්ථාවක් තියෙනවා. අන්න එතනදී ගුරුවරයාට තියෙනවා සෑහෙන වගකීමක්. මේක හොඳට අහලා ඉඳලා අහලා කමටහන් සුද්ධ කරලා සාකච්ඡා කරලා පෙන්ලා දෙන්න ඔය හිතවිලි බහුල වුණාට නැවත නැවතත් මූල කර්මස්ථානට යන්න පුළුවන්කම තියෙනවද කියලා අහන්න වෙනවා. ඔය ශබ්ද දැනනොයි කියලා කිව්වට ඒ ශබ්ද අතරමැද මූල කර්මස්ථානට යන්න පුළුවන්. එහෙම නැත්නම් ওই වේදනා තිබුණට මූල කර්මස්ථාන යන්න පුළුවන්ද කියලා කියවම ප්‍රශ්නේ අහනකොටම යෝගාවචරයට යක් අන්දබන්ද වෙනවා. හොඳට සාංශුද්ධෙන් ප්‍රශ්න ඒතු කළා කිව්වා ඇත්ත තමයි ඒ හිතවිලි වේදනා සද්ද ආවට මොකද යන්න පුළුවන්කම තියෙනවයි කියලා කිව්වොත් එතකොට මතක් කරලා දෙන්න ඔය පොදු ලක්ෂණ පේනකොට ඔය වගේ තනක් එනවා ඒක නිසා හිත වට ගන්න එපා සද්ද තියෙද්දි තානපන පුළුවන් තරම් බලන්න වේදනා තියෙද්දිත් බලන්න හිතවිලි තියෙද්දිත් බලන්න කියනකොට ගැටුම තුලදී සද්දයක් එක්ක ගැටෙද්දී ආනපාන කොහොමද වේදනත් එක්ක ගැටෙද්දී ආනපාන කොහොමද හිතවිලිත් එක්ක ගැටෙද්දී ආනපාන කොහොමද කියලා අල්ල ගන්න පුළුවන් තත්යකට එනවා එතනදී සංඥාව අර වගේ පෞද්ගලික ලක්ෂණ දැක ගන්න එක නෙමෙයි තියෙන්නේ පොදු ලක්ෂණ දකිමින් නමුත් හිත වට ගන්න නැතුව ඉදිරියට යන්න පටන් අර ගන්නකොට ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනස වෙනුවට දෙකේ එක හා සමානව පේන පටන් ගන්නවා. පේන පටන් අර ගන්නකොට අර නීරසකාරකම නිසා ඒ යෝගාවචරයා ආනාපානේ නොදැනී ගියා කියන මට්ටමට පවා යන්න ඉඩ තියෙනවා. ඇත්තටම ආනාපානේ නොදැනී ගිහිල්ලා නැති වුණා නම් මැරෙන්න එපායි. හුස්ම නතර වෙන්න එපායි. හුස්ම නතර වෙන්නේ නැහැ. හුස්ම අඩු වෙලා තියෙයි. නමුත් යෝගාචර තේරෙන්නේ නැතු වෙනවා. මොකද මේ සංඥාව දියාරු වෙනකොට හරියට ආස්වාද ප්‍රසවාස නැති වුණා වගේ. ආනී අවස්ථාවේදී කලබල කරන්නේ නැතුව තඩමාරු කරගන්න කරගෙන එහා පැත්තට ගියොත් ඒ යෝගාචරයා මේ මෙනෙහි කිරීම සම්බන්ධව යම් ප්‍රමාණයක තලතුණකමකට එනවා. ඒ වෙලාව සඳහා ගුරුවරු ආප්තෝපදේශ සකස් කරගෙන ඉන්නවා. යම්තා කාශ්වාස ප්‍රශ්වාස වෙන් කරන්න පුළුවන් තාක්කල් ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරන්න තමන්ට තේරෙනවා නම් දැන් මෙනෙහි කිරීම අල්ලන්නේ නැතුව ගියයි කියලා ඒ වුණාට තමන්ට හිතවිලි නැහැ ශබ්ද නැහැ වේදන නැහැ අරමුණේ ඉන්න බව දන්නවනම් ආශ්වාස ප්‍රශ්වාස කියලා මෙනෙහි කරන්න බැරුණ කම නැහැ දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න කියනවා ඉන්නවා ඉන්නවායි කියලා මෙනෙහි කරන්න කියනවා එකට හිත පිට ගිහිල්ලා නැති බවට ආරසාවක් දෙන්න සංඥාව මාරු කරනවා එතකොට පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ දෙකම අල්ලගෙන ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් එනවා. අන්න එතනදී ඒ යෝගාවචරයා මේ පෙරලියක් ඇති වුණත් නීරසකමක් ලාවට මතු වුණත් සමහරට අරෙමෙන් කැක්කුම් පිපුරුම් වේතනා ආවත් එහෙම නැත්නම් යම් යම් දර්ශන පෙනුණත් සද්ද ඇහුණත් ඒ ඔක්කොම කරන්නේ නැතුව දැනෙනවා දැනෙනවා කියන මට්ටමේ යානපානෙ ගියොත් ඒ යෝගාවචරයා ඊට පස්සේ අර කලබගැනෙන්න පස්සේ තද මේ අවුලකට පස්සේ ඇතින සංහිඳියාව වගේ උගාක් ශාන්ත තැනකට යන්න ඉඩ තියෙනවා. භාවනාවේ උගාක් ශාන්ත තැනකට යන්න ඉඩ තියෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා මේ අනිවාර්ය පරිශ්‍රණය කරනවා. පරීක්ෂණේ නෙවෙයි මේකට කියන්න තියෙන්නේ මේ කඩයින් පරීක්ෂණය කියලා. ශබ්ද වේදනා හිතවිලි තියේදී ආනපන මෙනෙහි කරන දැනෙනවා දැනනවා හරි මෙනෙහි කරන ඉදිරියට යන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරයට තේරෙනවා දැන් හිත බොහොම ඇතුළත තැනක දැනීමක නතර වෙලා තියෙනවා ඕනේ නම් විවේකීව බැලුවොත් මේක ඇතුලේ ආනපන තියෙනවා කියන්නත් පුළුවන් නැත්තම් කියන්න පුළුවන් ආනපන දැනීමක් බාටපත් වෙලා තියෙනවායි කියලා නමුත් ඒක ඇතුළේත ඒ කෝඩේ ඉවර වුණාට පස්සේ තියෙන සංහිඳියාවට ගියාම පේනවා ලොකු ආරස්සාවක් දැනෙනවා කියලා ලොකු තලතුණකමක් දැනෙනවා මේක අපේ ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරන එක සම්පත්‍තිකර අවස්ථාවක් කියලා. සන්තුප්තිකර අවස්ථාවක්. පිරිච්ච ගතියක් දැනෙනවා යෝගාවචරයට. දැන් අර වගේ රකින්න කරන්න දෙයක් නැහැ. ඔය ආනාපානෙත් එක්ක යන්න පුළුවන්. ඉස්සල්ලා මේක දැනනකොට නම් ලොකු ස්පාසුවක් තියෙනවා. ඒ මොකද අර අවුලක් මැද ගිහිල්ලා මෙනෙහි කිරීම හරියට දැනගෙන ආනාපානෙට හිත වැටුණාට පස්සේ ඒ පිරිච්ච ගතිය යන්න පුළුවන්. නමුත් ටික වේලාවක් ඉන්නකොට ඒ ඒකාකාරීකම නිසාත් නැවතත් යෝගාවචරයට ප්‍රශ්න මතුවෙන්න පටන් ගන්නවා. ඇත්තටම දැන් හරි පාරේ යන්නේ. නැත්නම් මං ඊගාට මොනවද කරන්න ඕනේ? ආන්නේ විදිහට මේ ඇති වෙච්ච මේ එකලස එවන තමයි සංහිඳියාවට සැක මාර්ගයෙන් ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. ප්‍රශ්න වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් නින්දට වැටීමේ මාර්ගයෙන් ප්‍රශ්න වෙන්න ඉඩ තියෙනවා. මිනිසා සමහරලාට යෝගාවචරය ස්පාසනතික පාට සලුවකසා දාලා ආසනෙ නැගිටින්නත් ඉඩ තියෙනවා. නැත්නම් හයියෙන් හුස්ම ගන්නත් ඉඩ තියෙනවා. නැත්නම් ඇද්ද කරලා බලන්නත් ඉඩ තියෙනවා. රාජකීය අපරාධ නෙමෙයි දඬුවම් දෙන්න තියෙන දේවල් නෙමෙයි. නමුත් ටික කාලයක් කරනකොට තේරෙනවා මේ වගේ වෙන්නේ වතුර 1000ක් ඇදලා කලේ බින්දා වගේ ඇද්ද කරනකොටම අර තිබුණ සතිය සමාධිය නැති වෙන නිසා ඉවසිල්ලෙන් පරිත්‍යාගශීලීව දිගට ඉදිරියට යන්න වෙනවා. ඉදිරියට ගියාට පස්සේ එතන සාර්ථක වුණොත් ඒ යෝගාවචරය අතින් කමඨාන් සුද්ධ කොට ඉබේම කියවෙනවා ඉබේම ලියවෙනවා මේ දැන් තියෙන එක මට කියා ගන්න තේරෙන්නේ නැහැ කියලා. මම මේ තැනකට යනවා මට දැන් කියන්න තේරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සංඥාව සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා. අපි දද්දබල සංඥාවක් ඇති කළා තමයි මේ ප්‍රශ්නේ ප්‍රශ්නේ අපි සාර්ථක කරගන්නේ. ඊට පස්සේ සංඥාව සම්පූර්ණයෙන් අසරණ වුණාට පස්සේ ප්‍රශ්න කරන්න වෙනවා මේක භාවනාවේ අවුලක්ද නැත්නම් භාවනාවේ ඉස්පාසුවක්ද නෑ නෑ මේක ඉස්පාසුවක් බව තේරෙනවා නමුත් මට කියන්න බෑ කියා ගන්න තේරෙන්නේ නෑ කිය. එතකොට ඒ ගුරුවරයාට ඒ වචන නැති වුණාට sannivedane වෙනවා මේක තමයි වෙන්නේ කියලා. ඉතින් මෙතන මේ සම්දිස්ථානයේ මම කියන එක වැටහෙනවා නම් නැත්නම් මම මේ කියන එක හරි කියලා හිතෙනවා නම් අපිට මේ බුදුහාමුදුරෝ සංඥාව ගැන කතා කරනකොට කියාපු වචනත් එක්ක මේක සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට තේනවා මේක ගැඹුරකටයි මේ අපි ගිහිලා තියෙන්නේ කියලා. මේ අපි ගත්තේ ද්වේතානුපස්සනා සූත්‍රය මේ පො මේ පොතේම තව පිටු කීපයක් පෙරලනකොට ඉස්සරහට යනවා පාරායන වගේ තිසමෙතේ සූත්‍රයේදී ඒක පරිබ්‍රාජකේ බුදුජානනාංශයෙන් අහනවා කුතෝ පහූතා කලහ විවාදා කියලා. නිදුකානන් වහන්සේ මේ ලෝකයේ මෙච්චර මේ කලහ මේ කියන දේ කවුරු පිළිගන්නේ නැහැ වාද කේලං කටකතා එකට එක කියමන් පරුස වචන මේ කලහ විවාද කොහෙද පටන් අරගන්නේ කියන ප්‍රශ්නේ යනකොට සරුවත්නන්ති කියනවා සංඥා නිදානානි පపంచ සංකා කියලා මේ සෑම කලහයකටම හේතුව ප්‍රകൃතිය නෙවෙයි මේ ප්‍රകൃතියට දෙන සංඥාවල් අතර තියෙන පටලැවිලි. ඒක නිසා මේ කලහ තියෙන තාක්කල් කලහයේ සිද්ධ වෙන්නේ සංඥාවල මිසක්කා ඇත්ත වෙච්ච සිද්ධියේ කිසිම කලහ වෙන්න දෙයක් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි තරංගයක් තාම උද්වේග කරව දෙපිලක් එකතු වෙලා තරංගයක් පවත්වන වෙලාවේ ඒ තරංගේ විනිශ්චයකාරවරයෙක් අපි හිතමු වැරදි විනිශ්චයකට එළඹුණායි නැත්නම් අභියෝගකට විනිශ්චයකට එළඹෙච්චාම ඒක පිළිබඳව වාසිදායක පැත්ත ඉතාමත්ම අර මේ විනිශ්චයකාරට ස්තුති කරනවා නියමෙටම අද නම් මිනිස්සු දුන්නා කියලා. නමුත් අර පෙරදිච්ච පැත්ත අනිවාර්යයෙන්ම ගෙන මේ මනුස්සයා පක්ෂග්‍රාහී. මනුස්සයා දෙපැත්ත සාධාරණ බැලුවේ නැහැ කියලා හරියට අර විනිශ්චය පිළිබඳව පශ්චාත්තාපෙලා ඉතින් නඩු. ඊට පස්සේ කලහ විවාද වෙනවා. ඉතින් ඒක නිසා හැම තරගයකම අද මිනිමරා ගැනීම තමයි තියෙන්නේ. ඒ මොකද හේතුව කිසිම විනිශ්චයක් දෙපැත්ත බාර ගන්න. එතකොට දැන් තියෙන ක්‍රමේ තමයි ඒක පිළිබඳ කලහවිවන් නැති කරන්න ඕක ටෙලිවිෂන් කැමරායකට දැම්මට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වෙච්ච දේ action replay slow motion දාලා බලනකොට ආ වෙච්ච මේකයි කිව්වට පස්සේ කාටවත් ඒකට කියන්න බෑ මේ කැමරාව පක්ෂග්‍රාහී කියලා. මොකද කැමරාවේ සංඥා නැහැ. ඒ නිසා අර හියුමන් එරර් කියන මිනිස්යා විසින් සංඥා භරිත නිසා එයා පක්ෂග්‍රාහී වෙන්න පුළුවන් කියන එකට අද තියෙන තාක්ෂණික උත්තරේ තමයි සංඥාව නැති තැනකට බාර දුන්නාට පස්සේ කිසි කෙනෙකුට වාද කරන්න බෑ. සංඥාව තිබුණොත් ඒ විනිශ්චයකාරයා දීපු විනිශ්චය සාධාරණ වුණත් පෙරදිත් පක්ෂයේ gedara ගිහිලා කියන්නේ මොකද්ද? ඒ අපි ඒ රටට ගියාට පස්සේ ඒ රටේ විනිශ්චයකාරයෙක් හිටියේ ඌගේ අම්මට ඌ කෙරුවේ ඌට ඕන විදිහට තමයි කියලා අර මිනිස්සු ගෙදර ගිහලා අපි පෙරදුනා කියන්නේ නැහැ විනිශ්චයකාරයට හේතු කරන්න ඉඩ තියෙනවා. නමුත් කැමරාවට හේතු කරන්න බෑ. මොකද කැමරාවේ සංඥාව නැති නිසා. ඉතින් බුදුරජාන් වහන්සේ කියන උඹම කරන දේ ගැන උඹම විනිශ්චය කරන්න ගියාම හොරා ගැම්මෙන් පේන ඇහිලක් නෙවෙයිද වෙන්නේ කියලා. ඉතින් මේක නෙමෙයි ඉදිරියට වැඩ වල යන්නේ. අපිමනේ අපි ගැන විනිශ්චය කරන්නේ. එයාට තේරෙනවා මං ගැන විනිශ්චය කරන්න මටනේ තේරෙන්නේ කියලා අපි කියනකොට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද අපේ සංඥාව තමයි වැඩ කරන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ අපිව ගෙනියන්න හදනවා උඹේ වැඩකාරකම් ක්‍රියාකාරකම් තිබිච්චාවයි මේ සංඥාව නැති තැනකට ගිහිල්ලා අන්න එතනදී මොකක්ද එන විනිශ්චය කියලා පොඩ්ඩක් සිද්ධියක් වෙන්න ඇරලා බලන්නයි කියලා. මම මෙතෙන් නැ මේ ගේන්න හදා. ඒක නිසා අපි ආනාපාන දිගේ යනකොට අපි එනවා තැනකට සංඥාව නැති තැනකට. මේක ආස්වාසිය දන්නෙත් නැහැ ප්‍රසවාසිය දන්නෙත් නැහැ ඔක්කොම නතර වෙලා බලාගෙන ඉන්නකොට සංඥා නැතිකම නිසා අපි ඉස්සල්ලාම වතාවට මම යට මුණ දෙනවා. භවයට මුණ දෙනවා. පැවැත්මට මුණ දෙනවා. නමුත් මේක හරිය වෙහෙසකර තත්වයක්. හරීම අතිරණ තත්වයක් කිසිම කෙනෙක් කැමති නැහැ. මේ ආනාපානයේ ගෙවිලා නිස්සද්ද තැනකට ඇවිල්ලා විවේක වෙනකොට මේ සංඥාව නැති වුණාට පස්සේ මේකට මෙහෙම යන්න දෙන්න කිව්වට පස්සේ එච්චර හිතට හරිනේ. ඒ මොකද අර සංඥා බරිතව මුළු සංසාරේ පුරාවට විනිශ්චය කරපු කෙනාට සංඥාව නැත්තනට එනකොට කිසිම කලහ විවාද නැහැ. ඒ වෙනුවට උපක්ලේශයක් විදියට විතක මේ සැකේ පහළ වෙනවා. එහෙම නැත්නම් හිත නිඳට වැටෙනවා. විතක්කේ මේ සැක පහළ කරන කියන්නේ අධිවේගයේ නිඳ කියලා කියන්නේ වේගය අඩුවේ. මේ අන්ත දෙකට වැටෙන්නේ නැතුව මේ ඇතිවෙච්ච தත්ත්වයට අභියෝග කරන්නේත් නැතුව මේ ඇතිවෙච්ච தත්ත්වයට නිඳට වට ගන්නෙත් නැතුව පවත්නවා කිව්වනම් අපිට කියන්න පුළුවන් ඒක මධ්‍යම ප්‍රතිපදාවක්. ඔය හිත කැමති නෑ ඒකට හිත කියන්නේ මේ සංඥාව නැති තැන හරියට හොද්දේ ලුණු නැති වුණා වගේ. රස නැහැ, කන්න බෑ. ආන්නේ වෙලාවදී ඒක දිගට පවත්වන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් මේ සංඥා පිළිබඳව द्वේතාවයේ පැත්තකට දාලා මැදමාවතේ යන්න පුළුවන් දක්ෂකමක් වගේ කියන්න මේක විස්තර කරනකොට ඒ කලාවිවාද සූත්‍රයේ සරුවචනාංශය සඳහන් කරනවා ඒ සංඥාවගේ මේ අසර වෙන හැටි නැත්නම් සංඥාව ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවෙන හැටි න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභෝත සංඤී එවං සමේතස්ස විභෝති රූපං සංඥා නිදානානි පపంచ සංකා කියලා ඇත්ත තමයි ගැඹුරු. මේක පිළිබඳව අර්ථකතන ගොඩාක් පැති පැති වලින් සඳහන් කරනවා නමුත් ඔය නිවනේ නිවීම දේශනාවදී ඥානන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලිවම මේක ඉදිරියට අරගෙන පුළුවන් තරම් මේ විපස්සනාවට බරව මධ්‍යම ප්‍රතිපදාමයකට උත්සාහ කරපු එක අපිට තියෙන ලොකු වටින අවස්ථාවක් උන්වහන්සේ සදා කරන නසඤ්ඤ සංඤේ කියලා කියන්නේ අපි මේ ලෝකයේ පවතින ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ සාමාන්‍ය සංඥාවක් එතන නැහැ. මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය කියලා තේරුමක් නැහැ. න විසඤ්ඤ සංඥා අපි දන්නවා ඒ වෙලාවට විසඤ්ඤ වෙලත් නැහැ. නිින්ද ගිහිල්ලා හෝ ක්ලාන්ත වෙලා හෝ වෙලත් නැහැ. නෝපි අසඤ්ඤී අපි අසඤ්ඤ සත්‍යය හෝ අකින්චඤ්ඤායතන ගිහිල්ලත් නැහැ. ගියාන වෙන්න පුළුවන් මෙතන මේකුත් නැහැ. න විභූත සංඥේ සංඥාවක් නැහැ කියන්නත් බෑ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් තියෙන සංඥාව වචනෙට නගන්න බැරි කම. වචනෙට නොගැටුවාට වචන දාලා ගුරුවරට කියන්න බෑන ගුරුවරයා දන්නවා මේ මොකද වෙලා තියෙන්නේ කියලා. නමුත් ඒ භාවනා කරන වෙලාවේදී හුඟක් වෙලාවට අපි අර අනාකූලව ගලන මේ ප්‍රවාහය ආකූලකරනද උපක්ලේශ වැඩ කරන්න පටන් ගන්නවා. චක කරනවා, නිින්දට යනවා, ඇස් දෙක අරිනවා, හයියෙන් හුස්ම ගන්නවා. නැත්නම් මේක වැරදිද හරිද කියලා තර්ක කරනවා. මේ සෑම දෙයකින්ම වෙන්නේ අර අනාකූල ප්‍රවාහයේ ආකූල කරනවා පෑදිටියට බොරදී එකතු කරනවා. ඉතින් එතෙන්දී ගොඩාක් කල් යනවා කෙනෙකුට තේරුම් ගන්න මෙතන මේ ලෝකයේ පවතින ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණයෙන් කරන එහෙම නැත්නම් මේ එදිනදා ජීවිතයේ හරි අරදී හොඳ නරක ගාන පිරිමේ එවුවා මේවා සංඥාවකුත් නැහැ. හොඳට බලන්න කියනවා විසඤ්ඤ වෙලාද කියලා. එහෙම නැත්නම් නිින්ද ගිහිල්ලාද කියලා. ඒකත් නැහැ. අකින්චඤ්ඤායතන කියන 8 වෙනි 7 වෙනි ධ්‍යානෙට නේව සංඥානා සංඥාර ගිහිලත් නැහැ. නමුත් හොඳට තේරුම් ගත්තොත් මොකද්දෝ සංඥාවක් වැඩේ වගේ කියනවා. ඒවන් සමේතස්ස විභූති රූපං මෙන්න මෙතෙන්ට යනකොට රූපය නැති තත්වයකටපත් වෙනවා. ආශස් ප්‍රසාසයේ තිබුණට නොදැනෙන මට්ටමටපත් වෙනවා. විභූතියටපත් වෙනවා කියලා කියන්නේ යුණාමලාසේ යනවා. ඉතින් මේකත් අපිට බයට කාරණාවක් හේතු වෙනවා. මේකත් අපිට සැකයට කාරණාවක් හේතු වෙනවා. නමුත් කායानुපස්සනා කෙලවරදී ආනාපාන සංසිඳුණාට පස්සේ තමයි වේදනා චින්න මේ සංඥාව පිළිබඳ අපිට මේ ගැඹුරු තැනට යන්න පුළුවන්. අන්නේ ගැඹුරු තැනට ගියාට පස්සේ අලුතෙන් සංඥා දාන්නේ නැතුව ඒකට එහෙමම යන්න දෙනවා කියලා කියන්නේ ලෑස්ති වෙලා ගිය. ඒක නැත්තම් සූදානම් වෙතෙන්න ගිය. ඒ වගේම බුදුන් අදහන විශේෂයෙන්ම මානසික රෝග නැති හොඳ හොඳ සීලයක් ඇති කෙනෙකුට විතරක් මෙතනදී මේ தত্ত্বය හිතේ තහවුරු කරගන්න පුළුවන්. එහෙම තහවුරු කරනකොට කිසිම රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් ආශ්‍රයක් නැහැ. ඇහැක, කනක, නාසයක, දිවක, කයක ඇසුරක් නැහැ. මෙතෙක් කන්නම් අපි හිතාන හිටියේ සංඥාව තියෙන්නට රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. දැන් මෙතෙන්දි පේනවා එකක්වත්ම නැහැ නමුත් කවදාකවත් නැති සංඥාවක් තියෙනවා සංඥාව වචනයට දාන්න බෑ. ඒ වචන ඒ සංඥාව ව්‍යාකරණයට නගන්න බෑ. නමුත් නැහැ කියන්න බෑ. විශේෂයෙන්ම සේක අරහත් සම්මා සම්බුද්ධ කියන තුන් තත්ත්ව තුන් ඇත්තන්ට දන්නවා මේක ප්‍රත්‍යක්ෂ තත්වයක් කියලා. දැකගත හැකි අත්විඳ හැකි තත්වයක්. නමුත් වචනයට දාන්න බෑ නිසා නිවන විතරක් නෙවෙයි සංඥාවේ වුණත් පළපදියමක් එනකොට අපි මේ කතා කරන භාෂා විවහාරය කියන්නේ කොච්චර පටු දෙයක්ද කියන එක. භාෂාවෙන් කරන්න පුළුවන් ඉන්නේ කාමය පමණයි කතා කරන්න පුළුවන්. මාන්නේ පමණයි කතා කරන්න පුළුවන් ඉන්නේ සක්කාය දිට්ඨිය පමණයි කතා කරන්න පුළුවන්. යම් තැනක තණ්හාමාන දිට්ඨි නැති තැනකට එනවනම් වචන නැහැ. ඒක මානසයෙන් මානසට සම්ප්‍රේෂණය වෙන දෙයක්. අන්නේ සම්ප්‍රේෂණය පවා ඊ타මත්ම ගැඹුරු විදිහට ඊ타මත්ම গুপ্ত විදිහට සලකනවා සලකන්න නම් වටිනවා. ඒ සලකලා මේකට අවුල්පාස කරගන්න එක නැති කරන්න තමයි බුද්ධ ශාසනයක් තියෙන්නේ. අබුද්ධෝත්පාද කාලික හිතන්න කවුද මෙතෙන්ද ගිහිල්ලා හරි පාර තෝරන්නේ. අවුද්බෝධ කාලේ මෙතෙන් යන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. නමුත් ගිහිල්ලා මෙච්චර උපදෙස් දීලා වුණත් අපේ හිත කොච්චර සබකොල වෙනවද? ඒ නිසා එතෙන්ට ගියාට පස්සේ යම් වෙලාවකට යමක් නැහැ දැනෙන්නේ නැහැ කියන තැනදී මේ නැති වෙලා තියෙන සක්කාය දිට්ඨියයි මේ නැති වෙලා තියෙන්නේ මාන්නයයි මේ නැති වෙලා තියෙන තෘෂ්ණාවයි తాවකාලිකව අනේ මට මේ තණ්හා මාන දිට්ඨි නැති නැත්නම් මේ ප්‍රපංච නැති එවනතම මේ මනෝ විකාර නැති తත්වයේ දිගට පවතිනවා නම් මහා මෝද තන මැද අසරණ වෙලා දීපත් වෙන්න ඉන්න මිනිස්සෙකුට දූපතක් හම්බුණා වගේ ගොඩ වෙලා වියලි වෙන්න පුළුවන් තනක් තියෙද්දී මේක ප්‍රශ්න කරන්නේ මේක අපහසු තත්වයකටපත් කරගන්නේ කවුද කියලා බැලුවොත් කොහෙන්ද මේ මං ඊගාට මොකද්ද කරන්න ඕනේ මේක හරිද වැරදිද කියලා කවුද කියලා මේ ප්‍රශ්න නගන්න බැලුවොත් එක්ක තණ්හාව එක්ක මාන්න එක්ක දෘෂ්ටිය. එනිසා මේ සූත්‍රයේ ගාථා විවර කරන්නේ න සංඤ සංඤී නෝපි විසඤ්ඤී න න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි විසඤ්ඤී න විභූත සංඤී එවන් සමේතස විභූති රූපං තණ්හා නිදානානි පపంచ සංකා සංඥා නිදානානි පపంచ සංකා මේ සංඥා තිබුණොත් තමයි තණ්හාමාන දිට්ඨිය ඇති වෙන්නේ සංඥාව නැත්නම් මේ තණ්හාමාන දිට්ඨිය අසරණ වෙන්නේ හැබැයි తాවකාලික ඒකෙන් පේනවා මේ ජීවිතේ උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කට පහන් වුණාට ධර්මයේ කිසිම පිළිනුවීමක් වෙලා නැහැ. මේ தත්තර යන්න පුළුවන් නම් අර කය තැම්පත් කරලා ආස්වාද ප්‍රසවාසයේ සංසිතියටත් වඩා වේදනාවල සුඛ වේදනා දුක් වේදනා දැනගෙන ඒ දෙක අතර මැදින් හිමීට අදුක්කම සුඛ වේදනාට ගියරත් වඩා සංඥා වේමේ කියන தත්වයන් ගිවං කළා මෙන්න මේ தත්තර ගියානම් Taman ඊටත් වඩා නිවනට සුදුසුකම් ලබන නැත්තම් සම්මාදිට්ඨියට කිට්ටු කරපු தත්වයකටපත් වෙනවා. නමුත් කායනුපස්සනාවේදී ඇතිවෙන සංකරතාව වලට වැඩිය ගෝ සංකරතා රාශියක් මෙතෙන්දී ඇති වෙනවා. එමෙතන උපක්ලේශ රාශියක් මෙතනදී මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ தත්වයටපත් වෙච්ච එකනා ඒක පුහුණු කළොත් මොකද්ද පුහුණු කරන්නේ අර විවේකීව මේක දිහා බලානින්න පුරුදු කළොත් පුදුමාකාර දුරස්ත ක්‍රමයකට ඒ පුද්ගලට හරියට කියන්න ඕන දේ මොකද්ද කියලා තේරෙන්න පටන් ගන්නවා. sannivedanaye පිළිබඳ විශේෂ ඥානයක් එන්න පටන් ගන්නවා. අපි හිතන්නේ sannivedanaye තේරුම් ගන්න කතා කරලයි කියලා. මොකද sannivedanaye වෙන්නේ නැහැ කතාව තුල. කතාව තුල වෙන්නේ වාචාලකම විතරයි. sannivedane වෙන්න නිසද්දතාවය තුළ. ඒ ගාන්ධිතුමා අපි දන්නවා අපේ යුගයේ පහළ වෙච්ච නැත්නම් අපි එනකොට නිකම් දයන වයසක මිනිස්සෙක් තමයි ඒ යුගයේ පහළ වෙච්ච කරුණාව පිළිබඳව අවිහිංසාව පිළිබඳ ඉතාමත්ම දක්ෂ චර්චා. එතුමා තමන් පිළිබඳව බොරු චරිතාපදාන ලියන නිසා ස්වයංලිඛිත චරිතාපදානයක් ලියලා තිනවා මං ගැන බොරු ලියන්න එපා මෙන්න මේකයි ඇත්ත తත්වය කියලා. අන්න ඒක ලියනකොට කියලා තිනවා මං ඉපදිච්ච පවුල ඊටාම වැදගත් පවුලක් ඒ නිසා අපේ ගෙදරට නිතරම වැදගත් වෙනවයි කියලා. නිතර උගත්තු වැදගත්තු නම්බුකාර කට්ටිය එනවා. හැබැයි ගාන්ධි අවුරුදු 16 17 වෙනකන් ඊටාමත්ම ලැජ්ජාශීලී පසුගාමි දරුවෙක්. ඉතින් ආ කවදාකවත් 아무ත් එක්ක එන වෙලාවක ඉදිරියට යන්න ඇතුළු සාලෙට යන්න ඇතුළු අම්මා යනවා තාත්තා යනවා ඒ කට්ටිය යනවා මෙයා පැත්තකට වෙලා අහගෙන ඉන්නවලු. එතකොට තේරෙනවලු මේ වැදගත්තු කියන හරියක් පච කියන්නේ කියලා. කවදාකවත් කාරණාවට කතා කරන්නේ නැහැ කියලා. හැබැයි මේගොල්ලෝ නම් ගිය නම ගිය කට්ටිය. ඉතින් තේරුණාලු අනේ මේ මිනිස්සුනේ රට කරන්නේ මේ මිනිස්සුනේ වැදගත් වෙන්නේ අනේ මේ මිනිස්සු කවදාකවත් කියන දේ අදහන්නෙත් නැහැ මොනවදෝ කතා කරන. මේක ඇතුලේ මෙයාගේ දිගට පැහැවලා තිනවා මේ කතා කරාට අරයා කතා කරාට අනිත් එක්ක නැන්නේ එයාට කතා කරන්න ඕන එකට අවස්ථාව වෙනකම් මිසක කියන දේ අහන්නේ එයා නතර කරනකොට ඊගාව කරන කතා පටන් ගන්නවා එයාට ඕන දේ කියනවා එතකොට ඒ අර අහන එක්කන ඊගාවට කරන කතාව ගැන කල්පනා කරන මිසක මේ කියන දේ අහන්නේ මේක කොච්චර ඇතුලේ මෙයා තුල දිරවගත්තද කියනවනම් එයා හිතාගත්තලු මීජේ ජීවිතේට මම කතා නොකර ඉන්න ඕනේ කියලා. මොකද කතා කරන කිසිම දවසක sannivedanayak වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ අභ්‍යාසය තුළින් තමයි යා මුළු ලෝකෙටම කතා කරන්න පුළුවන් නියම දක්ෂකම ඇති කරගත්තේ. ඒ වගේම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා කියන්නේ මානසික විද්‍යාව පිළිබඳ බටහිර මානසික විද්‍යාව පියා එතුමා 1918 වගේ ලියලා තියෙනවා මේ ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කරනවනේ යා ලෙඩු වයසක මේ මානසික අසහනයක් ආපුවාම මානසික රෝගියා යාට නිචිනින්ද කතා කරන්නයි. කතා කරන්න ඇරලා යාට විශ්වාසයක් දෙනවා ඒක පුද්ගලික තොරතුරු මම කාටවත්ම දෙන්නේ අනිවාර්යයෙන් මේක මගේ වෘත්තීයමය givisුමක් ඒ නිසා කතා කරන්න. ඉතින් පළවෙනි දවසේ කතා කරන්නේ 2 3 4 නිතර නිතර ඇසු කරනකොට අර මිනිස්සයා හොඳට විවේක විඳගෙන දොඩවන්න පටන් ගන්නවා. දුරන පටන් ගත්තාම එයාගේ මානසික වශයෙන් යට ගිය දේවල් කියාගන්න බැරි සමාජ තත්ත්ව නිසා ඇති වෙච්ච බයලජ්ජාගත නිසා යට වෙච්ච දේවල් ඉබේම එයාටත් නොදැනී එළි වෙන්න පටන් ගන්නවා. ඒකේ වෙන්නේ අර නිදැල්ලේ කතා කරන්න යෑම. ඉතින් එහෙම කතා කරනකොට ඒ මානසික වෛද්‍යවරයා පිළිබඳව සදාචාර පද්ධතියක් ලියන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා කොයි වෙලාවක හෝ ඒ කියන කතාව කරුණු තේරුම් ගන්නට හෝ හෝමිට තියන්න හෝ Tamange හිත කැළඹුණොත් Tamanne කවදාකවත් අර මනුස්සයා කියන දේ sannivedana වෙන්නේ නැහැ කියලා. ඒ නිසා යාට විශ්වාසයක් ඇති කරලා ඔය අධිකටම කතා කරන්න මම ඉන්නේ අහංකන් දීගෙන කියලා හැකි තාක් දුරට බීරෙක් වගේ කටයුතු කරන්න කියලා තියෙනවා. එවන්සට නිසිනින්ද කතා කරන්න ඇරලා Taman සම්පූර්ණයෙන්ම හිත පැත්තකට ගන්න කියලා. හිතට පැත්තකට ගත්තට පස්සේ Tamange හිත තැම්පත් වුණොත් අර තැම්පත් වෙච්ච මනසෙන් කතා කරලා කතා කරලා හිස්සෙච්ච මනසට sannivedanayak වෙලා උත්තරේ එනවයි කියලා කියනවා. හිතලා ගත්තට කවදාකවත් ඒක සනාතන උත්තරයක් වෙන්නේ නැහැ. ඕක තමයි සරුවචනාංශය කිව්වේ සෝතවා බදිරෝ යතාකෝ. යෝගාවචරයා කොච්චර කන් තිබුණත් එයා හැසිරෙන්න ඕනේ බීරෙක් එදාට තමයි යාට තේරෙන්න පටන් අරගන්නේ බුදුබණ කියන්නේ මොකද්ද කියලා. නිසා ගාන්ධිතුමා කතා කරපු එකෙමුත් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්තුමාගේ තියෙන තියෙන්නේ අපි මේ தත්තර ගියාට පස්සේ යමක් කමක් කරගන්න බැරි එහෙම නැත්නම් කතා කරගන්න බැරි කෙනෙක් වගේ යමක් නොකර සිටීමේ හැකියාව බලන්න පටන් අරගත්තොත් මේක අපේ මුළු ජීවිතේ කවදාකවත් නොකරපු අභ්‍යාසයක් බවට පත් වෙනවා මම යට ඕන කරලා තියෙන වැඩ මාන්නයට ඕන කරලා තියෙන්නේ තාරාතිරක් තෘෂ්ණාවට ඕන කරලා තියෙන්නේ මේක නෙමෙයි තව එකක්. මේ එකටවත් ඉඳ නොදී අර සංඥාව කීකරු වෙච්ච වෙලාවේදී මමයා ඇවිල්ලා ප්‍රශ්න කරන්න හදනවා මේක හරියද දන්නේ නැහැ වැරදිද දන්නේ නැහැ පිස්සු වැදෙයිද දන්නේ නැහැ ඔහොම ගිදලා හරියන්නේ නැහැ උඹ ගිහිල්ලා මේක අහගනින් කියලා ඉතින් ප්‍රශ්න කරනවා. ඉතින් ඒකටද අපි උදව් කරන්නේ. එහෙම නැත්නම් මම ඊට වැඩිය අද දියුණු වෙලාද තියෙන්නේ. මම ඉන්නේ සංකාරූපේක ඥානද මම ඉන්නේ උද්‍යප්පේ ඥාන මොකේද කියලා ගලපන්න. ඒකෝට දැනගන්න ඕනේ මේ මාන්නේ වැඩ කරන්නේ. එහෙම නැත්නම් ආශාවක් ඇති වෙනවා මේක තව දියුණු කරන්නේ කොහොමද? මා තණ්හාව ඇති වෙනවා. ඉතින් අපි බලන්න ඕනේ මේ ප්‍රශ්නේ මතුවෙන්නේ මොන ප්‍රභවයෙන්ද කියලා. ඒක අමාරුයි. අනේ ප්‍රභවය දැනගත්තට පස්සේ තේරෙනවා අපි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහිල්ලා මාරපාක්ෂික වෙනවද බුද්ධ පාක්ෂික වෙනවද? බුද්ධ පාක්ෂික නම් අපි කන් ඇත්තේ බීරෙක්සේ මේ අවස්ථාව දිනු කරන්න පටන් අරගත්තොත් තේරෙනවා සංඥාව පිළිබඳ අවබෝධ කරගන්න සංඥාව වටන්න ඕන. වටන්න නම් ඉස්සලා සංඥාවට හොඳට පණ පොවන්න ඕන. ඒක තමයි මෙනෙහි කිරීමෙන් කරන්නේ. මෙනෙහි කිරීම කරලා කරලා කරලා මෙනෙහි කිරීමට අහන්න නැති මට්ටමට අරමුණ සිවුම් වෙලා අර සංඥා හොඳට කීකරුණාට පස්සේ සම්පූර්ණ පද්ධතියට පද්ධතිය විසින් යන්න ඇරලා ඒ යෝගාවචරයා මමෙක් වෙන්න හදන්නේ නැතුව මනින්නෙක් වෙන්න හදන්නේ නැතුව ආශා කරන්නෙක් වෙන්න නැති විදිහට පුරුදු කරනවා කියන එක නිවන පිළිබඳව මූලික පෙළගැස්මක් නැත්නම් පෙරහුරුවක් වෙනවා. ඒ වගේම නිවන කියන කෙනෙම අමර තත්වෙනේ මරණය පිළිබඳවත් මර තත්ත්වය පිළිබඳවත් මූලික පෙළගැස්මක් එනවා. ඥාති විශේෂණයක් වුණත් වස්තු විශේෂණයක් වුණත් මරණාසන්න අවස්ථාවේදී වුණත් මට පුළුවන් ද පැත්තකට වෙලා මේ සීල සිද්ධියෙන් පැත්තකට වෙලා මේක දිහා අනුන්ගේ දෙයක් දිහා වගේ බලනින්න. මේක බැරි නම් අපිට තේරෙනවා කෙලෙස් කියන්නේ ඔන්න ඕකට තමයි. ඒ පිරිසිදු தත්ත්වයට ආවත් ඒක අවුල් කරන, කෙලෙසන, වණ කරන தත්ත්වයට කියනවා කෙලෙස් කියලා. කෙලෙසේ කෙලෙසේ වශයෙන් අවබෝධ කර ගැනීමම කුසලයක්. ඉතින් ඒක අමාරුයි තද බල ගොරෝසු ආස්වාස් ප්‍රසවාසයේ ඉන්නකොට. ඒක අමාරුයි සැප දුක් වේදනාවල ඉන්නකොට. ඒක අමාරුයි සංඥා හිත ඇවිස්සලා තියෙනකොට මේ අපි ආස්වාද ප්‍රසාද දෙක සංසිඳින්න ආයෙ. සැප දුක් දෙක මැදින් අදුක්කම සුඛ වේදනාවට යන්න ආයෙ. ඊට පස්සේ සංඥාවත් මේ වගේ ගිලිුණාට පස්සේ මාමයගෙන්තොර මාන්නෙන්තොර එහෙම නැත්නම් තණ්හාවෙන්තොර මේකට යන්නදරලා බලන්න පුළුවන්ද කියලා බලනකොට ඒ යෝගාවචරයා කලහ විවාද නැති එහෙම නැත්නම් ප්‍රපංච නැති තණ්හා මාන දිටි නැති චිත්තක්ෂණ රාශියක් එක දිගට බුද්ධ විඳිනවා. අන්නේ භුක්ති විඳින්න විඳින්න විඳින්න මේ ගෙනාපු සමාධියේ මෙතෙන්ට එන්න උදව් කරපු සතිය එන්න එන්න එන්න එන්න පුදුමාකාර ගැඹුරකට යන්න පටන් අර ගන්නවා. වෙන විදිහකට කියනවා නම් මුළු ලෝකෙ මුළු සංසාරෙ දිගටම ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව ගෙනිච්ච මේ චිත්ත ප්‍රවෘතිය කිසිම ඇහ කන දිව නාසය කය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී එහෙම නැත්නම් චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාහන සම්පස්ස කියන ස්පර්ශ නැත්නම් චක්කු වේදනා සෝත චක්කු සම්පස්සජ වේදනා සෝත සම්පස්සජ වේදනා කියන වේදනා ඒ වගේම සක්කු සම්පස්සජ විතක්ක සංඥා ඒ සියල්ලගෙම සංහිඳියාවක් ඒ සියල්ලගෙම සංහිඳියාට අවස්ථාව තියෙනවා. නමුත් ඒතියෙදි අවුස්සන එක, කිප්පෙන එක, කලබල වෙන එක තමයි කෙලස් කියන්නේ. ඒ නිසා මෙතෙන්දී ඉස්සල්ලාම වතාවට කායනපස්සනට වේදනාපස්සනට වැඩිය සංඥා අවස්ථාවේදී අපිට තේරෙනවා මේ දෙකෙන් නික්ලේශී ගමන මධ්‍යම ප්‍රතිපදාව යන ගමන නැත්නම් සංඥාව සීතල කරගත්ත ගමන කොච්චර කලාවක්ද ඒක විද්‍යාවක් නෙමෙයි. තර්කයක් නෙමෙයි. එහෙම නැත්නම් හිතලා ගන්න පුළුවන් එකක් නෙමෙයි පුරුද්දෙන්ම ගන්න ඕන. ආරයට යන්න අරින්න ඕන. එතෙන්ද යන්න සෑහෙන දුරට නිහතමානී වෙන්න ඕන. සෑහෙන දුරට මේ අනාකූල ප්‍රවාහය ආකූල කර ගැනීමේදී දෙවන්නේක් සම්බන්ධ නැහැ තමන්ගෙම තකතිරුකම. නැත්නම් තමන්ගෙම තණ්හාමාන දිට්ටි පමණක් බව තේරෙන්න ඕන. තේරෙනකොට ඇත්තට වැරද්දක් කරත් ඒ වෙලාවදී අපි වර එක තණ්හාව ඇති වුණත්, දෘෂ්ටි ඇති වුණත්, මාන්නයක් ඇති වුණත් නිකන් තීරණ පටන් ගන්න තමයි ਸਰබ බලධාරී දෙවියන් වහන්සේ වගේ. ඕනි නම් මට අනා ගන්න පුළුවන්, ඕන නම් මට අනාගාමි වෙන්න පුළුවන්. මේ ද්වේතනපතන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙතනදී මේ දෙක දැනගෙන ඉදිරියට ගියොත් එවං සම්මා ද්වේතානුපස්සතෝ කෝ භික්කවේ බික්කුණෝ අපමත්තස්ස පහිතත්තස්ස ආතාපිනෝ විහෙරතෝ ද්වින්නම් ධම්මාණං අඤ්‍යතරම් පලං පාටිකංකා. ditthi vedamme අඤ්ඤා සත්‍වා උපාදිසිසේ අනාගාමිතා. මෙතන අනා ගන්නවයි අනාගාමි වෙනවයි කියන එකට හොඳ පළවෙනි වතාවට අවස්ථාවක් හම්බ වෙනවා. අපි හුඟාක්ම දක්ෂයි අනා ගන්න එකට. මේ පර්යංකේදී මේ සිදුවෙන දේ සක්මනේදිත් හොඳට සිද්ධ වෙනවා සක්මනට ගිහිලා හැරෙන වෙලාවේ. සක්මන දිගේ ගෙනියන සතිය හැරෙන තැනට යනකොට සෑහෙන අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. අන්න එතනදී මේ ගෙනිච්ච සතිය කඩා ගන්න නැතුව එන්න නම් සෑහෙන දුරට උපයනවට වැඩිය උපයපදේ ආරක්ෂා කිරීමේ දක්ෂකම අවශ්‍යයි. උත්තාන සම්පදාවට වැඩිය ආරක්ක සම්පදාව අවශ්‍යයි. මේ ආරක්ක සම්පදාව කියන්නේ කලාවක්. ඒ වගේම තමයි එදිනෙදා ජීවිතයේ එක ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යනකොට ඉරියාපත සංදීයේදී අපි මේ සති ධාරාව එක දිගට පැවැත්වුවේ නැත්නම් අපි ලාහට ගෙම්බ එකතු කරනවා වගේ තමයි එකතු කරන එකතු කරන ගෙම්බ පයින්. ඒ නිසා අපිට සතිය නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ එදිනදා වැඩවල ඇති කරගත්ත සතිය එක ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යනකොට අපේ අතින් කොච්චර හැලෙනවද වැටෙනවද අවතක්සේරුවට ලක් වෙනවද කියන එකයි. නිදර්ශනයක් වශයෙන් කියනවා නම් අපි ප්‍රධාන පාරක වාහනේ එලවගෙන යනකොට අපිට අතුරු පාරකට හරවන්න ඕනේ නම් අපි මේ නියම සංඥා ක්‍රමේ පාවිච්චි කරේ නැත්නම් පිටිපස්සෙන වාහනේ හැප්පෙන්න ඉඩ තියෙනවා. එනනම් අතුරු පාරෙන් ඉස්සරහට එන වාහනේ කලකොලොප්පම් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි අතුරු පාරකට දානකොට අනිවාර්යයෙන්ම මේ මාර්ග සංඥා අවබෝධ කරනවා නම් වැඩ කරනවා නම් වේගෙ ටිකක් අඩු වෙනවා. හැබැයි අනතුරු නැති වෙනවා. ඒ නිසා ਸਰුවත්‍යංශය සඳහන් කළා තියෙනවා එදිනදා වැඩ කරනකොට එක ප්‍රවාහයක ඉඳලා අනෙක් ප්‍රවාහයට හැරෙනකොට එක ඉරියව්වක ඉඳලා අනෙක් ඉරියව්වට යනකොට එක වැඩකින් අනෙක් වැඩකට යනකොට නිතරම සම්පජඤ්ඤය පාවිච්චි කරනවා. ගినాපු සතිය ඊගායකට ගෙනියන්න පුළුවන් කියලා. ඉතින් ඒක පිළිබඳ මූලික අවබෝධය අපි ලබන්නේ පරියංකේ තමයි. නමුත් මේ පරියංකේ ලබන සත්‍ය සමාධිය මේ සංඥා අවබෝධය ඇස් දෙක වහගෙන සද්ද නැති තැනක ගත්තට ඇස් දෙක අරගෙන සද්ද තියෙන තැනක පාවිච්චි කරන්න බැරි නම් ඒක එච්චර ප්‍රයෝජනේ අතින් දක්ෂ නැහැ. එහෙම නැත්නම් ඒ පරියන්කේදී ඇති කරගන්න සත්‍ය සමාධි සක්මණේදී ගන්න බැරි නම් දුර්වලයි. සක්මණේ ගන්න සත්‍ය එදිනෙදා වැඩවලට ගන්න බැරි නම් දුර්වලයි. මේක නිසා තමයි මේ සතිය වඩනකොට මේ පංචස්කන්ධය අවබෝධ කරනකොට ඉඳගෙනත් කරන්න. සක්මන් කරලත් කරන්න. එදිනදා වැඩ කරන කමත් කරනකොට එnde ende ende එකේ ඝන බහල වීමක් වෙනවා. එතකොට තේරෙයි එදිනදා ජීවිතේ අපි ගොඩාක් කතා කරන්නේ ඒ කතා කරන දේ sannivedane නැති තරමට තමයි. sannivedane තියෙනවා අපිට එච්චර කතා කරන්න දෙයක් නැහැ. ප්‍රපංච කරන්න දෙයක් නැහැ. ඒක නිසා යෝගාවචරය භාවනාව කරගෙන යන්න යන්න යන්න යන්න බොහෝම කෙටි ක්‍රමයකට තව කෙනෙකුට අදහසක් දෙන හැටි sannivedana කරන හැටි දැනගන්නවා ඊට පස්සේ පුළුවන් තරම් වෙලාව භාවනාව සඳහා එහෙම නැත්නම් තූෂ්ණී භාවයේ සඳහා ආර්ය තූෂ්ණී භාවයේ සඳහා ගත කරන නිසා භාවනා වැඩමුළුවේදී නැවත නැවත මතක් කරනවා හැකිතාක් Taman කතා කරන වචන ප්‍රමාණය ගණන් කරන්න. මේක ලේසියට කියන්න තියෙන ක්‍රමයක් තමයි එදිනදා ජීවිතයේ සත්‍ය පවත්තන්න ඕනේ අයට තමන්ගෙන් නිකුත් වෙන සද්දවලට අහුම්කම් දෙන්න කියනවා. දවසක් තුල තමන් කොච්චරක් පරිසරයට සද්ද නිකුත් කරනවද කියලා. දොරක් වහනකොට පොළවේ ඇවිදිනකොට කතා කරනකොට ඒ අවශ්‍ය ප්‍රමාණයට ඒ දේ කෙරෙනවා නම් ඒ යන්ත්‍රෝපකරණ පවා බොහෝ කල් වැඩ ගන්න පුළුවන්. එතකොට දහසකුත් එකක් වැඩ කරන ගමන් අපි දඩබඩ ගාලා වැඩ කරනකොට හරියට සටපට සද්ද. යම් කිසි කෙනෙක් Tamangen නිකුත් වෙන සද්දවලට හොඳට සංවේදීව වැඩ කරනවා නම් ඒ පුද්ගලයාට පුළුවන් කියන්න අහවල් කෙනා මේ විදිහට දඟලන්නේ එයාගේ හිත කලබල වෙලා තියෙන නිසායි කියලා. ඒ පුද්ගලයාත් කවදා හරි භාවනා කළොත් ඒ පුද්ගලයාත් කවදා හරි පොළොව මහී කාන්තාවට කලබල නොකර නිස්සද්ද වැඩ කරන්න ඉගෙන ගන්න. ඒ නිසා කාටවත් තරහ වෙන්න දෙයක් නැහැ, ඊර්ෂ්‍යා කරන දෙයක් නැහැ. යම් කිසි කෙනෙක් කලබලයක් තියෙනවා නම් එයාගේ හිත ඇතුලේ තියෙන කලබලේ තමයි මේ පෙන්වන්නේ. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ අපේ විවස්ථාවේ ලියලා තියෙනවා. තමන්ගේ හිතේ தત્ත්වයේ ගමනාදී ඉරියව් පැවැත්වීමෙන් තේරෙන නිසා රහසත් එලිපිටත් සතිය නැති කරගන්න එපා. පුළුවන් තරම් සතියෙන් කටයුතු කරන්න. අනුන් එක්ක වැඩ කරනකොට පුළුවන් තරම් Tamange නිකුත් වෙන සද්දවලට අහුම්කම් දෙනවනම් මේ වචීද්්වාරයෙන් වෙන ගොඩාක් වැඩ අඩු වෙනවා. දුස් දුස් කෙලස් අඩු වෙනවා. ක්‍රියාකාරකම් වල සෑහෙන tempatuක් වෙනවා. එතනදිත් පේනවා බොහෝ දේවල් කරනවට වැඩිය වැදගත් දේ තමයි යමක් නොකර නැත්නම් අඩුවෙන් කරලා ජීවත් වෙන්න පුළුවන් දේ වටිනවා. අපේ ආයුර්වේදයේ කියනවා අඩල කෑම දහස් වටී. බඩ සම්පූර්ණයෙන් පුරව ගන්නට වැඩිය කනකොට පිටවල් හතරකට පහකට ඉඩ තියලා කන එක හොඳ සෞඛ්‍ය සම්පන්නයි. ඒ වගේ තමයි භාවනාවෙත් ගිහිලා මේ සංඥාව හොඳට තැම්පත් වුණාට පස්සේ යමක් කරන්න දඟලන තණ්හාමාන දිටි වෙනුවට යමක් නොකර ඉන්න පුළුවන් ශක්තිය මනින්න පටන් අරගත්තොත් ඒකට කියනවා සත්පුරුසයි කියලා. එතෙන්ද ගිහිල්ලත් ඉවර වෙලා මේ මොකද වුනේ කියලා තර්කකරනද ප්‍රශ්නකරනද නැත්නම් නින්දට වැටෙන්න නැත්නම් ඇද්දක අරින්න ගියොත් Taman විහිම අසත්පුරුෂ වෙනවා. නමුත් මේ අසත්පුරුෂකම කියලා කියන්නේ වැරද්දක් නෙවෙයි. දඬුවම් කළ යුද්ධයක් නෙවෙයි හැම කෙනෙක්ම ඉගෙන ගන්නේ ඒ වගේ අවස්ථාව හම්බෙච්චා මේක ටිකක් කෙලෙසගෙන තමයි. එතනදී අපේ ථේරවාදය පුළුවන් තරම් මේ පුද්ගලයාට අනුකම්පා කරනවා. මොකද එයා මේ වෙනකොටත් කායනුපස්සනා වේදනානුපස්සනා යම් ප්‍රමාණයකට පුහුණු කරපු කෙනෙක් නිසා මතක් කරලා දෙනවා මෙතනදිත් පුළුවන් තරම් තල තුන අවිජියට මේ භාවනා විසින් භාවනාව වෙන්න අරින්න චින්තාමේ ඥාන දාන්න එපා. මෙතෙන්දි මම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනේ කරන්න ඕනේද? එනතන් දෙතිස් කුණ පිට දාලා චක්කුසෝත ගහන විඥාන දිගේ හිත මෙහෙවන්න ඕනේද? එහෙම නැත්නම් කේසා ලෝමානකා දන්තා විදියට මෙහෙවන්න ඕනද කියලා කියන්නෙම ওই මම ආයනේ තියෙන මොකද්දෝ සරව වගේක් තමයි. භාවනා භාවනා විසින් යයි. ඒ නිසා හරියට මෙනෙහි කළ යුතු වෙලාව දැනගෙන මෙනෙහි කරලා මෙනෙහි කිරීම අනුව හිත කීකරු වුණාට පස්සේ මෙනෙහි නොකර ඉන්නවා කියන එක සංඥා පිළිබඳ ලොකු දක්ෂකමක්. ඒ වගේම අර නසඤ්ඤ සංජීන විසඤ්ඤ සංජීනෝ පිය සංජීන විභූත සංජී කියන විදිහට කවදාකවත් නොගිය පළාතකට විස්තර කරගන්න බැරි තැනකට ගියාට පස්සේ අඩුගානේ සද්ධාවේ ඒ தත්ත්වය අවුල් කර නැතුව පවත්නවා කියන එකත් සෑහෙන පරිත්‍යාගශීලී වැඩක්. ඊට පස්සේ ඒකට නැවතනවත් යෑම සඳහා කුමක් කළ යුතුද කියලා දක්වන එකට අපි කියන්නේ අනුග්‍රහ කරනවා. හෙටත් එතෙන් යන්න. අනිද්දාත් එතෙන් යන්න. යන්න යන්න යන්න තමයි තේරෙනවා. හරි පාරට වැටුනොත් ධර්මයේ පිළුණු වීමක් නෑ. දිකට යන්න පුළුවන්. ඒකෙදි මේ කායනුපසනාවට වේදනානුපසනාවට වැඩිය මේ සංඥාව පිළිබඳ අවබෝධය බොහෝම ආසන්නයි උත්සන්නයි. තේරුම් ගන්නවත් එක්කම ප්‍රතිඵලගෙන දෙන ගතිය අකාලික ගතිය රූප ධර්ම වලට වැඩිය බොහෝම වැඩි නාම ධර්ම වල වේදනාවට වැඩිය වැඩි. ඒක නිසා මේකක් මන භාවනකින් තොර කෙනෙකුට මෙවැනි කතාවක් කරුවොත් ඒක සම්පූර්ණ මුනිනාපු කලයකට වතුරක් කරුවා වගේ වෙනවා. මොකද්ද තේරුම් ගන්න අමාරු වෙනවා. නමුත් භාවනා කරපු කෙනෙක් නම් තේරෙනවා මේ වාගේ දේවල් අවුරුදු 2600 ඇතුළු තුර කොච්චරනම් sannivedana වෙන්න ඇද්ද මේ පිරිසිදු වීම සඳහා ලෑස්ති වෙලා ඉන්න කෙනාට කොල්ල නෙළුමේ මේ පියුම් පිල විලක උඩට අවිලා තියෙන නෙළුමකට ඉර පායපු එළිය වැටෙනවා වගේ පිපෙන්න මේ ධර්ම අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ සාකච්ඡා කිරීමේදී sannivedanayak වෙනවද කියලා හොඳට මතක තියාගන්න. දැන් කට වාචාලකමට කතා කරනවද නැත්නම් sannivedanayak වෙනවද කිව්වට පස්සේ ඒකයි සරුවචනන්සේ සඳහන් කරන්නේ මේ ධර්ම ගෞරවය කියලා එකක් තියෙනවා. මේ ධර්ම කොටස කතා කරනකොට අපි යම් යම් සදාචාර පද්ධතියක ඉඳගෙන ඒ සාකච්ඡා කරනකොට බුදුන් හරියට මැදට වැඩිය වගේ තේරෙනවා. එහෙම නැත්තුව අපි මේකේ අසංවිධිතව මේ වැඩේ කරන්න ගියොත් ධර්ම පිටමද අගෞරවයක් සිද්ධ වෙන නිසා මේ මට්ටමට යනකොට ඒ යෝගාවචරය ඒකෙන් නියම විදිහට අනුග්‍රහ කරන්න පටන් අරගත්තොත් එයාගේ කතා ඇතුළට නැමිලා ක්‍රියාකාරකම් ඇතුළට නැමිලා පුළුවාතර නිස්සද්ද භාවයට යනවා මිස කලබල වෙන්නේ නැහැ. නමුත් සම් විදිහකට මේ අවස්ථාවේ සංඥාව පටලවා ගත්තොත් ඒ පුද්ගලයා විශාල පිරිසක් නොමගාරියි. එහෙම කෙනෙක් භාවනා ගුරුවරයෙක් වුණොත් දෙපැත්තම අමාරු වෙනවා. ඒක නිසා මේ මට්ටමේදී ඒ බහු රූපෝලම් බහුබූත කරනව වෙනුවට තව ඉස්සරහට කරන්න තියෙන භාවනාව නැත්තම් අනුග්‍රහ කරලා පුළුවන් තරම් ලද අවස්ථාවෙන් Tamange කටයුතු කරනව වෙනුවට මේ සංඥා අවස්ථාවේදී පටලවාගෙන අද බුද්ධ ආගමට নানা ආකාර මේ මැජික් මේ අద్భుත දේවල් මේ කියන ආශ්චර්ය ධර්ම රිංගවගෙන මේකත් නිකන් අර වසලයන්ගේ මිනිමතලියක් කරගන්න හදලා කිව්වා. මේක සක්විති රජ කෙනෙකුගේ මිනි කොණ්ඩල තියෙන මණිකක් වගේ දෙයක්. යම් කිසි කෙනෙක් ඒක වසලයන්ගේ බස්මත් බලු මසලියක් කරගත්තොත් වසල භාවයටපත් වෙන නිසා මේ සංඥා ස්ථානය ඒ අතින් බලනකොට බාගට තැම්පිච්ච අලයක් මේක වෙච්ච කෙනා හොඳට මතක තියාගන්න ඕන අපිට ශාසනයේ සෑහෙන අනුග්‍රහයක් ලැබිලා තියෙන වෙලාවක් ශාසන ගෞරවයෙන් යුක්තව මේක දිනු කරනවා මිසක්කා මේ මේ මට්ටමේ තියෙද්දී ඔය හිතට වැටෙන අතිරේක දක්ෂකම් අතිරේක sannivedana අතිරේක গুপ্ত දේවල් කවදාකවත් දිනු කරන්න යන්න නරකයි. මොකද හේතුව මේ ගෙවම් කරලා සංඥා සංස්කාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ ගියාට පස්සේ එන්න ඕන දේ නියම අභිඥාව එනවා. මෙතෙන්දී එන්නේ ඒකේ හුදු මායාවක් පමණයි. අන්නේ මායා අවස්ථාවේදීම කල්ලා බදාගත්තොත් තමනුත් මායාවට ලක් වෙනවා. පිරිසත් මායාවට ලක් වෙනවා. අවසානයේ බුදුහාමුදුරෝ වරදවල නියෝජනය කරා වෙනවා. ධර්මයේ වරදලා නියෝජනය කරා වෙනවා. සංඝයා වරදලා නියෝජනය කරා වෙනවා. සීලේ වරදිට පාවිච්චි කරා වෙනවා. ඒක නිසා මෙතෙන්දී පුළුවන් තරම් බුද්ධ ගෞරවය නිහතමානීකම නැවත නැවත මේ දේ කිරීමෙන් Taman තුල මේක සාක්ෂාත් කර ගැනීම ආදී සරල උපක්‍රම කීපයකින් තමයි අපි මේ තේරවාදය රැකලා තියෙන්නේ. ඒක නිසා මේක නැතිකම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ආවට පස්සේ ඒකට අපි අප උපස්ථාන කරන්න දාන්නේ. පේ කරන්න දාන්නේ. ඒක නිසා පුළුවන් තරම් යම් කිසි කෙනෙකුට භාවනාවේදී ඒ වගේ සියුම් තත්ත්වවලට එනවනම් එnde ende ende ende ඇතුළට නැමිලා හික්මිලා ඒක බහුලීගත කිරීමෙන් නැවත නැවත හිතට වද්දා ගැනීමෙන් ඒක පිළිබඳ තියෙන සැකදුරු කරගන්නා මිසක එක රැයකින් හදිස්සියේ කරලා ඒක ලබන්න බෑ. බොහෝම ඉවසලා කටයුතු කරන්න ඕනේ තැනක්. එහෙම කෙරුවොත් ඒ පුද්ගලයාට විතරක් නෙවෙයි බොහෝ දෙනෙකුට ධර්මයේ ධර්මයේ වශයෙන් සංඝයා සංඝයා වශයෙන් බුද්ධහමතු බුද්ධහමතු වශයෙන් දේශනා කරන්න පුළුවන් ගුණා නම් ඒක සාසනයට ලොකු දෙයක්. ඒ නිසා මේක හොඳත් මේකේ තියෙන නරකත් තියෙනවා. ඒක නිසා හැම කෙනෙක්ම ඊටාම ඇති හැටියට ඒක දැනගෙන අපේ ශේරවාදී කියලා කියන්නේ උගාක් සරු විවිධ ක්‍රම සහිත දෙයක් පිරිච්ච එකක් ඒක නිසා හදිසි කලබල වෙන්න දෙයක් නැහැ තලතුණා මේ තාලෙට මෝරච්ච තාලයකට මේ කටයුතු කරන්න ගියොත් නැවත නැවත කිරීමෙන් තම තමන්ට අර හදිසිය වගේ වෙච්ච මේ සංඥා නැවත තහවුරු කරගන්න පුළුවන් වෙයි තහවුරු කරගන්න පුළුවන් වුණොත් වේදනා සංඥා නැමැති මේ චිත්ත සංස්කාර පටිසංවේදී චිත්ත සංකාර පටිසංවේදී අස්සසිසාමිති සික්කති ඊට පස්සේ පස්සම්බයං චිත්ත සංකාරං අස්සසිසාමිති සික්කති ඒ දැනගත්තා වූ චිත්ත සංස්කාර වේදනා සංඥා දෙක සංසිඳුමින් සංසිඳුමින් භාවනා කරන්න ගියොත් ඊට පුද්ගලයාට ඊට පස්සේ චිත්ත පරිසංවේදී අසසිසාමීති සික්කති කියලා සම්පූර්ණ මනෝමය වූ චිත්ත tattයක් අත්දක් ගන්න පුළුවන්. ඒක හරියට පේන්නේ නිකන් කිසිම රූප ධර්මයක් නැති චිත්ත tattයක්. ඒක කඩයිමක්. ඒ කඩමින් එහා පැත්තේ තියෙන්නේ අබිප්පමෝදයන් චිත්තං අසසිසාමිති සික්කති අබිප්පමෝදයන් චිත්තං පසසිසාමිති සික්කති ඒකට කියනවා අති ප්‍රමෝදයක් සහිතව ආස්වාසය අත්විඳින්න පුළුවන් අති ප්‍රමෝදයක් යුක්තව ප්‍රස්වාසය අත්දකින්න පුළුවන් ඒක පිළිබඳව සරුවත්‍යංශය සඳහන් කරනවා ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රති හෝති පස්සන්තෝ උදයබ්බයන් හිස් ආගාරයකට පිවිසනා වූයේ සාන්ත හිත් ඇතියේ යෝගාවචරයයි භික්ෂුව අමානුෂික රතියක් විදියට. මනුස්ස ලෝකේ කවදාකවත් හිතා ගන්න බැරි manussත්වයේ ඉක්මවපු බුදුමාකාර ධර්ම රතියක් ලබනවා. සබ්බං රතින් ධම්ම රතින් ජිනාති සබ්බං රසෝ ධම්ම රසෝ ජිනාති කියලා ඒක ලබන්නේ ඊ타ත්ම සංකීර්ණ කඩින් පරීක්ෂණයක් තියෙනවා. එයාට ඊට පස්සේ මතුවෙන මතුවෙන සෑම ධර්මයකම ඒක දුකක් වේවා සැපක් වේවා ජයක් වේවා පරාජයක් වේවා හරියමක් වේවා වැරදීමක් වේවා ඒ තුලින් ධර්මයේ නියම හරය අපි කියන එක ධර්ම ඕජාව කියලා sannivedana වෙන්න පටන් ගන්නවා. ඒ පුදුරට ඊට පස්සේ හුළඟ දිහා බලන හිටියත් වැස්ස දිහා බලන හිටියත් ගින්දර දිහා බලන හිටියත් පොළොව දිහා බලන හිටියත් බුදුහාමුදුරුවම තමයි. හතර මහා බහතුන් තුලම තියෙන ධර්මීම. ඇහැ දිහා බැලුවත්, කන දිහා බැලුවත්, නාසය දිහා බැලුවත්, දිව දිහා බැලුවත්, රූප බැලුවත්, ශබ්ද බැලුවත්, ගඳ බැලුවත්, රස බැලුවත්, හිතවිලි බැලුවත් මේ ඔක්කොගෙම තියෙන්නේ එකම අනිත්‍යත්වයේ පමණයි. මේ එක විදියකට නොපතින මේ අනිත්‍යත්වයටමයි දුක කියන්නේ. මේක වශයේ පවත්තන්න බැරි බවටමයි මේක පෙරලෙන සුළුයි, පෙළෙන සුළුයි, මේ නිසා මේක අනාත්මයි කියලා අතාරින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ සඳහන් කරන විදිහට මේ සම්මා දර්ශනය තුලින්. ඉතින් ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් තමයි ගොඩනැගෙන එන්නේ. ඒ ගොඩනැගෙන එන ක්‍රමයට අනුග්‍රහයක් වේවා සැක නැත්නම් මෙනෙහි කිරීම පිළිබඳව හෝ සංඥා පිළිබඳව තිබුණා නම් ඒවා දුරින් දුරවන් වේවා තම තමන්ටම තම තමන්ගේ කටයුත්ත කමඨාන සූද්ධ කරන ඉදිරියට යන්න පුළුවන් වේවායි සඳහාද ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් මම නතර කරනවා සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා වැස්සි බාධාව නිසා කතා කරන්න බැහැ නේද නැත්නම් පිටිපස්සට ඇහෙන්නේ නැද්ද ඉතින් අපි පැයකමාර විතර කාලයක් කරන් තියෙනවා දේශනාව සඳහා. ඉතින් සාමාන්‍යයෙන් කටයුතු හමාර කරන්න ඉස්සෙල්ලා දේශනා පිළිබඳව මතිමතාන්තර ප්‍රශ්න ප්‍රකාශන තියෙනවනම් අපි ඒක පිළිබඳව සාදර වෙමු. ඒව ඒව හමාරයෝ ඒව නැත්තම් අපි <clears throat> පේන්න පේන කාටත් පින් පැමිණීමේ ඥාතින් සීපත් කර ගැනීමෙන් සහ අපි අපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීමේ දවසේ කටයුතු නිමාව සටහන් කරමු කියලා මම යෝජනා හොඳයි ප්‍රශ්න ප්‍රකාශ නැති බව පේන තියෙන නිසා අපි ඒතාව තාජාති ගාථා සජ්ජායනා කරලා දවසේ වැඩ පිළිවෙලේ සටහන් නිමාව සටහන් එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා උත්තාවතා චගම්මේහි ගතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං